ප්‍රාංශ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා ප්‍රවිෂ්ඨයක් ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ සත්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යංච කෝසෝ භික්කවේ භික් දුස්සීලෝ පාප ධම්මෝ කට්ටිය මහා ශාලානං වා ප්‍රාක්‍මන මහා ශාලානං වා ගහපති මහා තාලාණං වා සද්ධා දෙය්‍යං විහාරම් පරිපුඤ්ජෙය්‍ය තං හි තස්ස භික්ඛවේ හෝති දීඝ රත්තං අහිතාය දුක්ඛායාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක මුළුදී ගත කරන අවස්ථාවක් අද අපේ දේශනා වදී අටි බannකොට පස්වෙනි දේශනාවයි අපි මේ මුළු දේශනාවලිය සඳහාම ප්‍රධාන වශයෙන් මිශ්‍රයෙන් තියාගත්ත මාතෘකාව සර්වචන්නාංශේ විසින් දේශනා කරන්න දීච්ච අභික්ඛන්දෝපම සූත්‍රයයි. ඒ සූත්‍රේලා සර්වචන් වහන්සේ මේ භාවනා ප්‍රතිපදාවකදී සිටින භික්ෂුවක් විශේෂයෙන්ම පූර්ණ කාර්යවේදී සිටින භික්ෂුවක් ඒ තමන් පරිභෝග කරන උපභෝග කරන වස්තු පිළිබඳව පිහිටිය යුතු ආකාර ඇවතුම් පැවතුම් හුවා දැක්වීමටයි ඒ සූත්‍රයේ මිඩංගු කළ තියෙන්නේ. යම් ආකාරයකින් මෙවැනි වටිනා නික්ඛම ප්‍රතිපදාවකදී ගත කරනකොට ඒ උපභෝග පරිභෝග වස්තු පිළිබඳව වරදවා පිටා ගත්තොත් මෙවැනි නිසරණාධ්‍යාසයෙන් කරන වැඩකින් යහ ප්‍රතිඵල ලබා දෙන්න වගේම වරදවා පිටීම නිසා බොහෝ දුක් අහිත අමනාප දුක් රාශියක් ඇති වෙන බව ਸਰවඥාන්සේ මෙහිලා ඒ අත්‍යන්තව බණ භාවනායේ දෙන භික්ෂුන් වහන්සේලාට මතක් කරලා දෙනවා. ඒ නිසා කායස වේදා පරම්මරණ දුක්ගතින් මිනිපාතන් නිරයන් උපජ්ජති කියන විදිහට ඒසා විශාල කැපවීමක් කරලා ඇවිල්ලා ඒසා විශාල වස්තු පරිවර්තයක් ඥාති පරිවර්තයක් අයින් කරන ඇවිල්ලා වුණත් ක්‍රමානුකූලව ඒ තමන්ගේ අර්ථයෙන් ගිලිහිලා මේ උපභෝග පරිභෝග වස්තු වර්ධවා පාවිච්චි කිරීම නිසා මේ විදියට මරණාන්තික හෝ එහෙම නැත්නම් අපාගාමී වෙන කර්ම රැස් වෙන්න ඉඩ තියෙන බව ඒ මේ මේ වෙනකොටත් භාවනාව සඳහා පූර්ණ කාර්යය ගත කරපැත්තන්ට මතක් කළා දෙනවා. ඉතින් මේ සූත්‍රයේ විකාශ වෙන ආකාරයට අපි මේ තාකල් ඒ ක්‍රමයෙන් ඇවිල්ලා පසුගිය දවසේ අපි පින්නපාත භෝජනීය එහෙම නැත්නම් ආහාර කියලා කියන්න පුළුවන්. ඒක සම්බන්ධව කතා කරන්න යෙදුනා. එහිලා ඒ සර්වජන් වහන්සේ ප්‍රකාශ කරපු නමුත් නොපනවන ලද නීතියක් ගැන ඔය සංයුක්ත අටුවාවේ සඳහන් කරලා තියෙනවා සචේකෝ බික්කමේ පංචමම් පාරාජිකම් පඤ්ඤාපෙය්‍ය මහන්නේ මේ උපසම්පදාලාභී භික්ෂු භික්ෂුණීන්ට භික්ෂුන් වහන්සේලාට පාරාජිකා ධර්ම හතරකුත් භික්ෂුණීන් වහන්සේලාට අටකුත් දේශනා කළා තියෙනවා ඒ වයිදී යම් විදියකට ඒව වීතික්‍රමණය කළොත් නැවත පිළියම් කරගන්න බැරි මට්ටමට එයත් ඕයේ මහාන කමින් චුත වෙනවා ඉතින් භික්ෂුන් වහන්සේලා සඳහා එසේ පනවන ලද පාරජිකා හතරට අමතරව තව එකක් පනවනවා නම් ඒක පනවන්න තියෙන්නේ සීබුද්ධියෙන්තරව පින්ඩපාත වැළඳීම සම්බන්ධයෙන් තමයි කියලා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා ඒ තරම්ම ඒක අර භාවනා සඳහා යෙදවිච්ච නැත්නම් අනුන්ගේ සද්ධා දෙයියෙන් යැපෙන කෙනෙක් ඒ Taman වළඳන වෙලාවේ පින්නපාත කරන වෙලාව පින්නපාතේ වළඳන වෙලාවේදී වර්ධිවට පිටලා හිටියොත් ඒ සා විශාල වැරදි නියෝජනයක් සිද්ධ වෙනවා භික්ෂුන් වහන්සේලාට වැරදි නියෝජනයක් වෙනවා ඉන්දිය සංවරයට වැරදි නියෝජනයක් වෙනවා සතියට අප්‍රමාදයට ඒ නිසා පස්වෙනි පාරධිකාව පනවනම් පනවන්න වෙන්නේ ප්‍රතිවීක්ෂාවෙන් තොරව පින්ඩපාතේ වැළඳීම සම්බන්ධයෙන් කියන එක ਸਰවඥාන්සේ මත ප්‍රකාශ කළා තියෙනවා නමුත් යම් හේකයකින් ਸਰවඥාන්සේ එවැනි ශික්ෂාපදයක් ඇත්තටම පැනවුවා නම් කිසිම කෙනෙකුට මහානකමක් කරන්න බැරි වෙයි කියලා ਸਰවඥාන්සේ සඳහන් කරනවා මොකද ඒ තරම්ම හැම මේසෙදී අපි හැඟුම් උදාහරිනවා ඒක නිසා මේ හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේස සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ කියලා මලක පැත්මත් සඳහන් කරලා තියෙනවා මිනිස්සු ඒ තරම්ම ඒ කැම් සම්බන්ධව ඒ භෝජන සංග්‍රහ සම්බන්ධව හරියට කෙලස් වගුරුනවා. ඉතින් එවැනි දේවල් ගිහියන් කරන අතර බණ භාවනා කරන්නන් පැවිද්දන් විසුමුත්තිව කරන ගත්තොත් ඒක මහානකමින් චුත වෙන තැනක්. මානකමෙන් ගිලිහෙන තනක් වෙන්න පුළුවන් කියන එක අනතුරු අංගවල අද්දරට ගෙනල්ලා නතර කරලා තියෙනවා. ඊගාවට අපි අද ඉදිරිපත් කරගන්න හදන්නේ ඒ වගේ යම් කිසි කෙනෙක් සුසිල් වීම සඳහා පාප ධර්මයන්ගෙන් තොරවීම සඳහා අදිෂ්ඨානෙන් මේ ශාසනයට ඇවිල්ලා දුසීල වෙනවා නම් පාප ධර්ම ඇසුරු කරනවා නම් අසුචි සංකස්සර සමාචාරෝ කියලා ඇතුලෙන් සමංගේ ඇවතුම් පැවතුම් ආචාර සමාචාර අසුචියක්සේ වෙනවනම් ඒ වගේම මුගාක් රහසිගත වැඩ ගොඩක් කරන කියන රහසින් පව් කරන ගති තියෙනවනම් ශ්‍රමණෙක් නොවි ශ්‍රමණෙක් බව පීන කරනවනම් Brahmacharya රකින්න නැතුව Brahmacharya රකින බව මවාපානවනම් ඒ වගේම ඇතුළතින් කුණු ඇතුළතින් කෙලස් වැగిරෙන සුළු ගතිය තියෙනවනම් එයින් මෝදු වෙන ගතේ තියෙනවනම් කහට බැඳිලා තියෙනවනම් අන්න එවැනි භික්ෂුවක් ශාස්ත්‍රීය මහාසාල කුලයකින් හෝ බ්‍රාහ්මණ මහාසාල කුලයකින් හෝ ගහපති මහාසාල කුලයකින් හෝ ලැබෙන මංචම් පීඨං මංච පීඨං පරිබුඤ්ජය ඇඳ පුටු ආදී දේවල් පරිභෝග කරනවා නම් එවැනි කෙනාටත් අර කියපු විදිහටම ආධිනව සකස් කරලා තියෙනවා. ඒක නාට බොහෝ කාලයකට අහිත දුක පිණිස පීඩනවා. ඒ වගේම කායස වේදා පරාමරණ අපායන් දුක්ගති මිනිපාතන්නේට යම් උපජිතී අපාගත වෙන්න වෙනවා. ඉතින් එහෙම නිසා යම් කිසි කෙනෙක් එවැනි වැරදි නියෝජනයක ඉඳගෙන ශ්‍රමණ භාවයේ ප්‍රකාශ කරනවා නම් එවැනි කෙනෙකුට මේ සද්ධා දෙය මස් ඇඳවල් පුටවල් පාවිච්චි කරන්න වැඩිය හොඳයි කියලා තියෙනවා. දෙන්නේ කල්ලලා හොඳටම රත් වෙච්ච යකඩ තහඩුවක තියලා බඳින එක. ගිනිගෙන දැවෙන යකඩ තහඩුවක දාලා දෙන්නෙක් ඇවිල්ලා කඳෙන් හරි බඩෙන් හරි කකුල් දෙකෙන් අල්ලලා ඒක තියලා බඳිනවනම් එයින් ලැබෙන පීඩාවද එහෙම නැත්නම් මේ එවැනි පීඩාවක් ගැන නොසලකා දුස්සීලව ඉඳගෙන ගිහියන් විසින් දෙන මේ සැප ඇඳපුට මේස පාවිච්චි කරලා අපාගත වෙලා අනන්ත සංසාරයක් දුක් විඳිනවාද කියන දෙක සංසන්දනය කරලා ඒ ගැන පිහිදි පැහැදිලි හැඟීමක් නැති සංඝයා වහන්සේලා සඳහන් කරනවා අර වගේ රත් වෙච්ච ඇඳක තියලා පුච්චනවට වැඩිය හොඳයි බ්‍රාහ්මණයන් විසින් හෝ ශස්ත්‍රීයන් විසින් හෝ සාමාන්‍ය ගියම් සිදෙන ඇඳක සැතපෙනේ කියලා නමු ਸਰවචස්සේ සඳහන් කරනවා. එහෙම හැතපීලා ඒකෙන් ලබන පව් නිසා විඳින්න වෙන දුක් දන්නවනම් එහෙම කෙනෙක් වශයෙන් ਸਰවචස්සේ සඳහන් කරන ඊට මිටි වැඩිය හොඳයි මේ ආත්මේ ඒ පිච්චෙන යකඩක තියලා බඳිනේ කොහොඳයි මේ පිච්චෙන යකඩක හිර කරන එක හොඳයි කියලා. ඉතින් අදහස් කරන්නේ හුඟ දෙනකොට මේ කරන දේ බරපතලකම නොදැනුවත්කම නිසා බොහෝම සුළු දෙයක් කියලා හිතාගෙන ඒ සද්ධා දෙය විනිපාතේ කියලා ගියන් විසින් සද්ධාවෙන් දෙන දේ පෙරදි විදිහට පාවිච්චි කරනවා පාවිච්චි කළා නම් අප්‍රමාණව කෙලස් කපන්න කියලා මේ වැඩේ කරන්නේ නමුත් වෙන්නේ මොකද්ද අන්තිමට කෙලස් රාශියක් වගුරුනවා ඉතින් ඒක අපි මේ ඉතින් ඉස්සලා කීපවතාව මතක් කරපු විදිහට මේක සංඝයා වහන්සේලාට එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම සද්ධා දෙයියෙන් යැපෙන සංඝයා වහන්සේලා සඳහා දේශනා කරපු සූත්‍රයක් නමුත් අපි උත්සාහ කරන්න බලන්නේ භික්ෂු වශයෙන් හෝ භික්ෂුණී වශයෙන් හෝ සාමණේර වශයෙන් හෝ සාමණේරි වශයෙන් හෝ උපාසක වශයෙන් හෝ උපාසිකා වශයෙන් හෝ මෙවැනි සරුවචනාංශයේ අනතුරු අඟවලා තියෙන අවස්ථාවක මේ සිව්පසේ හරහාම හරි හැටි පිහිටලා ප්‍රතිපදාවක පිහිටලා එවැනි අපාගත දුකින් හෝ වර්තමානයේ ඉඳ තියෙන අර ගිනිගත් ඇඳක තියලා පුච්චන්නා වගේ දුකකින් හෝ බේරිලා සංසාරේ ගෙවම් කරන හැටි සඳහා මේකෙන් ගන්න තියෙන ආදර්ශයයි අපි තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සේනාසනය මේක ඇත්තටම අග්ගිකන්දෝපම සූත්‍රයේ අංක දෙකක් වශයෙන් සඳහන් වෙන්නේ පළවෙනියෙන් සඳහන් වෙනවා විහාර පළවෙනි සඳහන් වෙනවා මංචම් පීඨං කියලා මංච පීඨ කියලා කියන්නේ ඇඳ පුටු කියන එක දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා විහාරං කියලා. මේක සාමාන්‍යයෙන් චීවර පිණ්ඩපාත සීනාසන ගිලම්පස කියනකොට සීනාසන කියන මාත්‍රකාට තමයි ඇඳ පුටු විහාර ඔක්කොම වැටෙන්නේ. ඉතින් මේ චීවර පිණ්ඩපාත සීනාසන ගිලම්පස කියලා මේ හුරු කරගත්ත වචන අනුව සීනාසනේ නැත්තම් තමන් නිවෙස්නේ ඉන්න තැන මේ පැවිදි ජීවිතයක් එක්ක එහෙම නැත්නම් විශේෂයෙන්ම අබිනිෂ්ක්‍මණය කරන ජීවිතයත් එක්ක බොහෝමත්ම තදින් බැඳලා තියෙන දෙයක්. ඒක නිසා සාමාන්‍යයෙන් අපි අබිනිෂ්ක්‍මණය කියන වචනය සම්මතානුකූල කියන්නේ ගිහි ගෙයින් නික්වීම කියලා. ගේ අතහැරීමම තමයි අතහැරීම. වෙන දේවල් අතහැරියාට ඒ ගිහි ගෙයින් නික්මෙන තාක්කල් අබිනිෂ්ක්‍මණය කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඒ නිසා පැවිද්ද සඳහා මේ අබිනිෂ්ක්‍මණය සඳහා තියෙන ප්‍රධානම කොක්ක ප්‍රධාන බාධාව තමන් ඒ ගෙට තියෙන කැමැත්ත. තමන්ගේ තමන් හඳුනාගන්නේ මේ සීනාසනයත් එක්ක තමයි. සීනාසනය අතාරපු දවසේ තමයි ගිහි ගියත් ඇරියයි කියන වචෙන්ට බැඳෙන්නේ සම්බන්ධ වෙන්නේ. ඒක නිසා අබිනිෂ්ක්‍මණය අතින් බලනකොට මේ සීනාසනය ඉතාමත්ම ජීවිතයක තියෙන තද බැඳීමක් ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ දේ කරගන්න පුළුවන් නම් ඒ තමන් ඊටම ආශාවෙන් ඊටම මනාපිකෙන් සදා තනවා වඩා ගත්ත ඒ ගිහිගේ අතහරින්න පුළුවන් නම් ඒක මෙතෙක් ජීවිතේ කරලා තියෙන අතහැරීම් අනුව දානයන් අනුව විශාල ලොකු හැබැයි පෙරලියක් හැබැයි වෙනසක් ඇති වෙනවා. ඒකෙන් අදහස තියෙන්නේ තරම් අපි මේවට සංයෝජන ධර්ම ඇති කරගෙන තිනවා බැඳිලා ඉන්නවා ගිහිගෙට. ඉතින් එහෙම විශාල කැපකිරීමක් කරලා ගිහි ගියත ලාවට පස්සේ නැවතත් සැරයක් ඒ ලැබුම් ගෙවල් වලට විහාරවලට අවශ්‍යතාවයන් සපුරා ගැනීමෙන් සපුරා ගැනීම නැතිවීමෙන් හෝ ප්‍රමාණයට වැඩි අපේක්ෂා කිරීමෙන් ගීගේ අතහැරපුවත්තොත් නැවතත් කෙලස් වගුරුවනවා නීවරණ ඇති කර ගන්නවා හිත දූෂ්‍ය කර ගන්නවා ඒ නිසා පැවිද්දෙක් වුණොත් එහෙම නැත්නම් පූර්ණ කායන භාවනා කරන මේ වගේ වැඩමුළුවට සම්බන්ධ කෙනෙක් වුණොත් එහෙම නැත්නම් අපි කිව්වොත් දවසකට සිල් අරගන්න gedara අතරප කෙනෙක් වුණත් ඒ කෙනාගේ ගේ ගී අතහැරීමෙන් ලබන්න තියෙන නෛෂ්ක්‍රමයෙන් ලබන්න තියෙන ඒ ශාන්ත සුන්දරත්වයේ බාධා කරනවා නැවතත් අපිට ඒ පලිබෝධ මාර්ගයෙන් සහ සප්පාය අසප්පාය කරුණ මාර්ගයෙන් ආවාසයෙන් ඒ නිසා පැවිද්දන්න තියෙන පලිබෝධ 10ක් සඳහන් කරලා තිනවා. ඒකෙදී පළවෙනිම පලිබෝධය තමයි ආවාස පලිබෝධය. Taman ගිහි ගිය අතහැරලා ගියාට පස්සේ ඒ බණ භාවනා කරන්ඩ අවශ්‍ය කරන ප්‍රමාණයට අවශ්‍ය ආකාරයේ තැනක් හම්බුනේ නැත්නම් ආවාසයක් ලැබුනේ නැත්නම් ඒ මුළු මහාන ජීවිතේම එහෙම නැත්නම් Taman ඒ ගත කරන කාලයම නාස්ති වීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පෙරපින් කරපු කෙනෙක් නම් හිතෙනවා අපිට එයාට ගීගිය අතහැරියත් මහාන ධර්ම සම්පූර්ණ කරන්න පුළුවන් විදිහේ විවේක පරිසරයක් විවික සීනාසනයක් ලැබෙයි කියලා. ඉතින් ඒක ලැබීම බොහෝමත්ම කලාතුරකින් සිද්ධ වෙන්නේ. ගාක් වෙලාවට ඒ තමන්ට ලැබෙන සීනාසනේ මොකක් හරි අඩුවක් පහඩුවක් තියෙනවා. ඒ නැත්නම් අර තමන් දාලාපු ගේ වගේ හරියන්නේ නැහැ. ඉතින් ඒක ඊට පස්සේ නිදි පොළ මාරු වෙලා ඒ පරිසරය වෙනස් වුණාට පස්සේ හිත නැවතත් ඒ අලුතෙන් ලැබිච්ච ආවාසයට පටල වෙන එක ඒක සප්පාය වෙන එක බොහොම කලාතුරකින් වෙන්නේ. ඒ නිසා ඒක හුඟ දෙනුගේ භාවනාවට බාධා වෙලා තියෙනවා. නමුත් මේකේ ගැඹුරෙන් බලනවා නම් තියෙන්නේ Taman ලද යම් ඕනම දෙයකට සතුටු වීම සඳහා කය සකස් කරගෙන තියෙනවා නම් ආකල්ප සම්පත්තිය සකස් කරගෙන තියෙනවා නම් ලැබිච්ච දේෙන් සතුටු වීම ගිනාපු කුසලතාවයක් වශයෙන් තමන් සංසාරයෙන් වඩාගෙන තනාගෙන ආපු කුසලතාවයක් ගත් එක්කනට මේ පලිබෝධය පුංචි කර ගන්න පුළුවන් නොසලක හරින්න පුළුවන් එතන ඒකෙන් හිත අමනාප ගන්න නැති වෙන්න පුළුවන් නමුත් එහෙම දක්ෂතා නැති කෙනාට කුසලතා නැති කරාට භාවනා මධ්‍යස්ථානවල තියෙන යම් යම් අඩුපාඩු නිසා ඒ තමන්ගේ කාරණාව સિદ્ધ කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ පලිබෝධය නැතහරලා සප්පාය කරුණු හොයනකොට කෙනෙක් භාවනා කරන්න යන්නේ කොයි තැනද කියලා බලනකොට ඒ ඒ සේනාසනයේ ඒ භාවනා මධ්‍යස්ථානයේ තියෙන පහසුකම් ටික ප්‍රධාන අවධානය ටික වෙන ඕනම කෙනෙක්ගේ එතන මේ මේ පහසුකම් ටික තියෙනවනම් ඒක භාවනාවට පෙළඹෙනවා වැඩි. ඒ මොකද අපේ ඇඟ බුදුම විදිහට ඒ සීනාසන සප්පසප්පායන් වලට පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ආවාසය සප්පාය වුණේ නැත්තම් භාවනා හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක තැනක සඳහන් කරලා තියෙනවා Taman යම් කිසි සීනාසනයට ගියාට පස්සේ එතන ගුරුවරයාත් බොහොම හොඳයි. පින්නපාතේ ටිකත් හොඳයි. පරිසරයේ අවවැස ඍතු බේදයත් හොඳයි. ඒ වගේම පින්නපාත කරන යන තියෙන ගමත් කිට්ටුවක තියෙනවා. බෙහෙත් ටිකක් උනක් තියෙනවා. වේද කෙනෙක් ඉන්නත් ඉන්නා වුණත් Taman ගිහිලි වල භාවනා කරනකොට එතන සතිය පිහිටවන්න බැරි නම් එතන සමාධිය එන්නේ නැත්තම් ඒක ගල්ලෙනක් වේවා හතර පළ ඇඳපු ගයක් වේවා දෙපළ ගයක් වේවා තට්ටු ගයක් වේවා කොයි දෙයක් වුණත් රෑ ගියත් කමක් නැහැ කියලා තියෙනවා දවල් පිට වුණත් කමක් නැහැ කියලා තියෙනවා. Tamange අවශ්‍ය සතිය සමාධිය වැඩෙන්නේ නැත්නම් එවැනි සීනාසනයක කියලා ගියත් කමන්නේ නොකියලා ගියත් කමන්නේ මොකද මේ සම්පූර්ණ Tamange අබිනිෂ්ක්‍මණය සිද්ධ වෙලා තියෙන මේ සති සමාධිය වඩන්න ඒ සති සමාධිය වැඩෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් නම් කියලා යන එකයි සත්‍ය සමාධිය බාධා වෙනවනම් නොකිය ගැත් කමක් නැහැ කියලා. ඒ වෙනුවට යම් කිසි තැනක ගියාට පස්සේ සතිය සමාධිය වැඩෙනවා. හැබැයි එතන කියනවා ඉඩ නැහැ යන්න කියනවා. එහෙම නැත්නම් ඔබතුමා නැත්නම් ඔබතුමිය අපිට කරදරයි මෙතෙන් පිට වෙන්න කියනවා. ආදිවාසයෙන් එතන ඉන්න ප්‍රධානියා Taman එක ඒ තැනින්ට ඉඩ දෙන්නේ නැත්නම් ඒ වගේ වෙලාවට ඒ ප්‍රධානියා ළඟ යාප්පු වෙලා හරි අඬා වැටලා හරි කියන්න කියලා තියෙනවා මට මෙතන ඉඳීමෙන් මගෙන් කරදරයක් වෙනවා මට සමා වෙන්න මට මෙතන සතිය සමාධිය වැඩෙන නිසා පයින් ගැහුවත් එලවල දැම්මත් එතන නතර වෙන්නේ කියලා තියෙනවා මෙවැනි සීනාසන හොයන්න අමාරු නිසා. ඒක නිසා යම් වෙලාවක ඒ පරිසරය සකස් වෙනවා ඒ සතිය සමාධිය වැඩෙන තැන් වා දුර්ලභයි. කලාතුරකින් කෙනෙකුට තමයි ඒ තමන්ට ජය භූමිය හම්බ වෙන්නේ. අන්නේ ජය භූමිය හම්බුණාට පස්සේ පයින් ගහලා ලෙව්වත් බැන්නත් ඒකේ යෙදිලා ඒ කටයුත්ත කරගන්න. අන්න ඒ වගේ පෙරලිචාගත උපකල්ප මේ දේවල් අතර සීනාසන ඉතාමත්ම වැදගත්. ඒක මොකද ඒකෙන් ඔක්කොම සම්පූර්ණ වෙනවා. සීනාසනයක් සම්පූර්ණ වෙනවනම් ඒක නිසා ਸਰුවඥ දේශනාවේදී සාමාන්‍ය සීනාසන කියන වචනේ මේ අග්ගිකන්දෝප සූත්‍රයේ පෙන්වන්න හදන තේමාවෙන් පිට කතා කරනවා නම් ਸਰුවඥ සඳහන් කරලා තියෙනවා අන්නදෝ වලදෝ හෝති වත්තදෝ හෝති වන්නදෝ යානදෝ සුඛදෝ හෝති යෝච යෝ දදාති උපස්සයන් යම් කිසි කෙනෙක් ආහාර දානයක් දෙනවා නම් ඒකෙන් මේ ආයුෂ වැඩෙනවා ආයු වර්ණ සැප බල වැඩෙනවා ඒ වගේම යම් කිසි කෙනෙක් වස්ත්‍ර දාන දෙනවා නම් ලබන්නට වර්ණේ ලැබෙනවා වස්තු දාන දිනේ කරන්න අපිට වර්ණේ ලැබෙනවා යම් කිසිට යාන වාහන දෙනවා නම් ඒ යාන වාහනේ පාවිච්චි කරනට සුඛය ලැබෙනවා තමන්ටත් අපිට සුඛය ලැබෙනවා යම් කිසි කෙනෙක් උපස්සයක් දෙනවා නම් සේනාසනයක් දෙනවා නම් එයා සියල්ලම දුන්න වෙනවා එයාට අපෝ සියල්ලම ලැබෙනවා නිසා සේනාසන පූජාවක් කෙනෙකුට කරගන්න හම්බෙන ඉතාමත්ම කලාතුරකින් ජීවිතේ දානයක් සාමාන්‍යයෙන් දී ගන්න පුළුවන් වෙලාවක් එයි එහෙම නැත්නම් වස්ත්‍රයක් පූජා කරගන්න පුළුවන් වෙයි ගමනකට බිමකට යාන වාහනයක් පෙරපු කොටනමක් හැරමිටියක් වගේ පූජා කරන්න පුළුවන් වෙයි. ඔය සීනාසන පූජාව ලේසි නෑ. ඒක බොහෝමත්ම බරපතල පූජාවක්. ඒ බරපතල පූජාවක් කරන කෙනා ඒක පාවිච්චි කරන කෙනාට සියල්ල දුන්න වෙනවා. ඒක නිසා ආපහු ලැබෙන කොටත් සියල්ල ලැබෙනවා. ඉතින් ඒ වගේ යම් කෙනෙක් පෙර බරපතල ගරු කුසල කර්ම කරලා තියෙනවනම් එයාට බොහෝ විට සීනසන සප්පාය හරියනවා. ඒ වගේම සීනසන පලිබෝධ වලින් අයින්ව ගත කරන්න පුළුවන් වෙනවා. නමුත් ඒක ජීවිතයක කෙනෙකුට කරගන්න හම්බෙන්නේ කලාතුරකින් නිසා සංසාර කෙනෙකුට අපිට ආනිසංශයක් විදියට ගැළපෙන සීනාසනයක් ලැබෙනවා කියන එක දුෂ්කරයි. ඉතින් එවැනි දුෂ්කර නිසා යෝගාවචර නිටතරම පුරුදු කරගන්න ඕනේ ඌරු හොටක් ඇතුව ඒ වගේම බූරුවෙක් නෙවෙයි කියන්නේ මොකಾದ ඔටුවේගේ කකුල් දෙකක් ඇතුව මොනරෙක්ගේ ගෙලක් ඇතුව කබරේගේ පිටක් ඇතුව ඕනම දෙයකට ලෑස්ති වෙලා තමන්ට හම්බ වෙන ඕනම තැනක ඕන විදියට ගත කරන්න තමන් නිතරම කෙලස් තවන වැර ඇතිව කටයුතු කරන්න ඕනේ. මොකද කලාතුරකින් තමයි Tamanට සීනාසන සප්පාය ලැබෙන්නේ. ඉතින් මේ සීනාසන සප්පාය නොලැබී යාම නිසා Taman මේ සීනාසන ලබා ගැනීමට අනීසනප්පති රූප නොගැලපෙන විදියට කටයුතු කරන්න පටන් අරගත්තොත් Tamanගේ සීලයට බලපාන මට්ටමට එතකොට තමයි මේ කියන ਸਰුවත්‍යංශය සඳහන් කරලා තියෙන මේ අග්ගිකන්දෝපන් සූත්‍රයේ අයථා ක්‍රමෝලින් ඒ සීනාසන හොයන්න යෑමෙන් Tamanගේ භාවනාවට මේ ජීවිතේ වශයෙන්ුත් ඒ වගේම මත්තට රැස් කරගන්න අකුසල කර්ම ගොඩක් වෙන නිසා අපාගාමී මට්ටමට යන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරයේක භාවනා ජීවිතයක් ගත කරනකොට ඒ තමන්ගේ සීනාසනයට හැඩ ගැහෙනවා කියන එක එදිනදා ජීවිතයේ තමන් සීත උෂ්ණ දෙක දරන ගතිය බඩගිනි කුප් පිපාසා දරන ගතිය හොඳට තියෙන කෙනාට දැරිය සිටීමේ ශක්තියක් ඇති කෙනාට තමයි ඒ සීනාසන කොයි එක ලැබුණත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඉතින් යම් කිසි කෙනෙකුට එහෙම ගන්න නැත්නම් ඒ කියන්නේ හැමදාම හැම සැප සම්පතක්ම සීනාසිකින් බලාපොරොත්තු වෙනවනම් ඒක තමන්ට වැටහෙනවනම් ඒක තමන්ගේ ජීවිතයට භාවනාවට හරි බාධාවක් කියලා ඒකේන පැවිදි වුණත් මේ යථාසන්තතිකාංගය කියලා දුතාංගයක් සමාදන් වෙනවා ලදයම් සීනාසනකින් ලැබෙනව මිතක්ක කවදාකවත් තමන් සීනාසනකේ සීනාසනට යනකොට එතන ඉන්න ස්වාමින්වහන්සේ කිව්වොත් අද තියෙන්නේ මේකයි කියලා ඒ කුටිය බාර ගන්න මිසක කවදාකවත් ඒක ගැන ಗುಣදසි විචනයකට යන්නේ නැහැ. උත්කෘෂ්ඨ වශයෙන් කරනවා නම් ඒකේ සර්පයෝ ලැග්ගත් භූතයෝ පිසාචෝ හිටියත් කවදාකවත් කරන්නේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ ඒක ගිහිල්ලා පාවිච්චි කරනවා. ඒ සඳහා දුතාංග සමාදන් වෙනවා. එහෙම නැත්නම් සමහර විටක මධ්‍යම ප්‍රතිපදාවසෙන් කියලා කියනවා මධ්‍යම ප්‍රමාණේ දුතාංග රකින්නකොට අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේගෙන් මේ තිස්සලා කවුරක්වත් ළඟ මේ සීනාසනේ හිටියද මේකේ මොන මොන උපද්‍රව තියනවද කියලා නමුත් ප්‍රතික්ෂේප කරන්න අයිතියක් නැහැ. නමුත් ලාමක වශයෙන් කරන කෙනාට කියලා ඒක ටිකක් අලහප්පලා ගැටලා එහෙම නැත්නම් හිට්ටු කරලා තමන්ට සුදුසු සීනාසනයකට යන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් ඒක දුතාංග මට්ටමින් කරනකොට හරිම අමාරුයි අර කියන විදිහේ උත්කෘෂ්ඨ වශයෙන් කරන එක. ওই පාවොක්සයිඩෝ මට මතකයි පාවොක්සයිඩේ ස්වාමීන් වහන්සේගේ චරිත කතාව සිංහලට නගන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරන මූලමෙන් කියන ඊ타ත්ම දුෂ්කර පළාතකට ගිහිලා තිනවා. එතන ස්වාමීන් වහන්සේ ගැන දන්නවා. ඒ ස්වාමීන් වහන්සේ ගැන දැනගෙන සිවුරු දෙකයි පාත්‍රයේ අරගෙන කඳ නගින වෙලාව වෙනකොට හොඳට ඕම රෑ වෙලා ඒ කමඨාන් දෙන ස්වාංශ වයසයි ඒ ස්වාංශ කියලා තුන මට සීනාසන සකස් කරලා දෙන්න යන්න එන්න පහම්පත්තු කරලා දෙන්න ගේ සුද්ධ කරන්න ඉඩක් නැහැ. අන්නතරම ශාලාවක් තියෙනවා ගිහිල්ලා පුළුවන් නම් ඉන්නේ කියලා. ඉතින් අර රාත්‍රියේ ගිහිල්ලා බලනකොට පිටිපන්දන් එළියෙන් මේ දූවිලි ගොඩක් මදුරුවෝ දිගටම සද්ද. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඇදුරක් කියලා ඇඟ දිග අර ගන්න තරම් හිත විවේකුනේ නැහැ කියලා තිබුණා. ඉඳ ගන්න පුළුවන් ඉඩ ටික සුද්ධ කරගෙන ඒකේ වාඩි වෙලා දෙපඩ සූර්යෙන් සම්පූර්ණ ඇඟ වහගෙන උදේ වෙනකන් එහෙම හිටියයි කියලා තිබුණා දිගටම මధుරෝ. ඉතින් මధుරවන්ගේ සද්දේ කොච්චරද කියනවනම් මේ මధుරෝ කෑ ගන්න සද්දේ ලේනෙක් කෑ ගන්න තරමට කිට්ටුවට ඇහෙන්න පටන් ගත්තයි කියලා මුළු රෑ තිස්සෙම. ඉතින් ඒ කරන දෙයක් නෑ මම මේ ආවේ භාවනා කරන මේක ඉන්ඩෝනෑ කියලා මේ උදේ නැගිටලා බලනට ඇත්තටම කෑ ගහලා තියෙන ලේනෙක්ලු. ඒ තරමටම මధుරු. සම්පූර්ණ ඒකේ හැදෙන්නෙත් අර අවුරුද්දකට සැරයක් නැවත නැවත එන මැලේරියා. හැදුනොත් මුළු ජීවිතේටම ගෙවන්න ඕනේ. ඉතින් අන්න එහෙම ඉඳගෙන ඒ ශාංශය ගත කරලා පහුවෙන්ද තමයි වෙලාවක් හම්බෙලා තියෙන්නේ. ඒ සීනාසනේ සුද්ධ කරගෙන පිළිල කරලා ගත කරන්න. නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ තියෙන කර්මස්ථානවල හොඳ නිසා, බණවල හොඳ නිසා ඒ ස්වාමීන් වහන්සලා ගත කරලා තියෙනවා. ඉතින් එව්වා ඒ පසු කාලෙට වුණත් Tamanට විශාල මේ ශක්තියක් වෙනවා මතක් කරගන්න මම මේ සීනාසන නැහැයි කියලා අවශ්‍ය ඇඳපුතු කොට්ට මෙට්ට නැහැයි කියලා මේ ලැබෙන්න හදන ධර්ම දායාදේ පාව දෙන්නේ ධර්ම දායාදේ දායාදේ විශ්වාස නම් ඒ සඳහා අපකප වාසය කිරීම තමයි දිගටම කෙරලා තියෙන්නේ ඉතින් ඒකෙදිත් ඔය අටුවාවේදී සඳහන් කරනවා එක එකනාගේ මේක සම්බන්ධ තියෙන ආකල්ප මේ ඔක්කොම කතා භික්ෂුන් සම්බන්ධ කතා. මොකද මේ ඔය සීනසන කතාව ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ භික්ෂුන් සම්බන්ධවයි. එකම සහෝදරෝ දෙන්නෙක් පැවිදි වෙලා එක්කෙනෙක් තිස්සමාරාමෙත් අනිත් එක්කලා බොහොම මේ දුෂ්කර පළාතක ඉඳලා තියෙනවා. ඒ දුෂ්කර පළාතේ ඉන්න ස්වාමින් වහන්සේ හිතවලු මට භාවනාව හොඳට වෙනවා. ඒක නිසා මගේ සහෝදරයාටත් මේ ඉන්න පළාතට රණගහණෙන්ට යන්න ඕනේ. එයා සැප පහසුකම් මැද මේ ඒතොරති සමාරාමිකන් ප්‍රසිද්ධ තැනක්. සැප පහසුකම් මැද විශාල සෙනඟ මැද ජීවත් වෙනවා. යන්න ඕනේ කියලා හැන්දාවක් ගිහිලා තියෙනවා. හැන්දාවක් ගියාට පස්සේ අර ස්වාමීන් වහන්සේ නවතන් පහසුකම් දීලා දැන් තමන්ගේම සහෝදර ස්වාමීන් වහන්සේ නමක් නවතන් පහසුකම් දුන්නාට පස්සේ ගමින් දුෂ්කර පළාතින් ආපු හාමුදුරුවෝ හිටවලු දැන් රස්නියට කෝපියක් හදාගෙන ඉයි කියලා. හිටියලු හිටියලු කෝපි නැතිලු. ඊට පස්සේ ඒතොල දැන් මේ ආහමතුරන්ට හොඳට පාසුකම් තියෙන නිසා හොඳ යාන වාහනයක් මේ ඇඳපුතු මිට ලැබෙයි කියලා නෑ. පැදුර විතරමයි. පහුවෙන්ද හිතාගත්තලු කමක් නැහැ දැන් රැයට ගිහින් මට ආගන්තුක සත්කාරේ මතකන් තියලා වෙන්න ඇති. උදේ පාන්දර මට හොඳ උණු කැඳ එකක්වත් හම්බෙන්නේ නැතයි කියලා. හිටියලු හිටියලු උණු කැඳක් නැතිලු. ඊට පස්සේ අර ආමතුරු ඇවිල්ලා කිව්වලු දැන් පින්න පාත වෙලාවේ යන් කියලා. පින්න පාත කියලා බැලුවලු අනේ යන්තම් කැඳ ටිකක් විතරලු හම්බුනේ. ඒචවලු දවල්ට නම් හොඳට කන්න දෙනවා වෙන්නේ නැති ගම මේ නගරණී කියලා. අනේ දවල්ටත් ගිහලා බලනකොට අච්චර. ඊට පස්සේ මේ ආහම්දුරන්න කියලා තියෙනවා අවසරයි මම මේ ආවේ සහෝදරකමට මං ඉන්න තැන හොඳට භාවනාව හරියනවා මේ කැමැති දෙයන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පහුවෙන්දා පින්නපාත යන ගමන් පින්නපාත ගමට යන්නේ නැතුව ওই ආර්දනා කරපු කැලේ සීනාසයට යන්න පිටත් වුණාලු. ඉතින් ඒ ආගන්තුක ආපු ස්වාමීන් වහන්සේ කිව්වලු අද ස්වාමීන් වහන්සේ කොහෙද වඩින්නේ කියලා. ඇයි ඔබ වහන්සේ කිව්වේ දැන් ඉතින් ඔබ වහන්සේ හිත පැතර මේ නතර වෙන්න යන් කියලා මම එහෙ යන්නේ කියලායි. ඉතින් ඔබ වහන්සේ දැන් මේ පින්ඩපාතට යන්න ආපු ගමන මේ ඔබ වහන්සේගේ සීනාසනයේ අයිතිවාසිකමක් කාටවත් පැවරීමක් නැද්ද කියලා ඉතින් මම කොහොමඩක්වත් ඔය බුදියන්න ඔය වැදුරේ. කොයි සංඥාවක් ඔක පාවිච්චි කරන මම එක නමල තීලාවේ යන් කිව්වලු. අනේ ස්වාමීන් වහන්සේ මගේ උරමල්ලයි මගේ සෙරප්පුකුත් නමයි තෙල් එකයි දාලාවනේ කිව්වලු. ආයෙනම් ගිහිල්ලා ගෙන්නේ කියලා යනකට මේ හමුදෝ කල්පනා කරාලු මේ ස්වාමීන් වහන්සේ මේ තිසමාරාමේ මෙච්චර සැපයි හිතන තැනක හිටියට කිසිම සැපක් සම්පත්තියක් මොනවත් තිබිලා නැහැ. මම මේ දුෂ්කර ගමක හිටියට මට යන්තම් හරි යැපෙනවට බණ භාවනාවක් තියෙනවා. ඒක නිසා අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා තෙල් කුප්පියයි උරමල්ලයි සිටුට ඇවිල්ලා වැඳලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙච්චර මේ සැප පහසුකම් තියෙනවයි කියලා හිතන තැනක ඉඳගෙන කිසිම සැප පහසුකමක් නැතුව චෝදනාවක් නැතුව ගත කරන ඔබ වහන්සේ වගේ කෙනෙකුට ගැළපෙන්නේ මෙතනමයි. මම ඔබ වහන්සේට ආර්දනා කරන්නේ මං ඉන්න තැනට යන්න ඔබ වහන්සේ පෙන්වන ආදර්ශය ඕනම කෙනෙක් හිතන්නේ මේ වගේ පහසුකම් තියෙන තැනක ඉතාම සුවසේ සියලු සැප සප්පායන්ලාස ජීවත් වෙන කියලා නමුත් ඔබ වහන්සේගේ ආදර්ශවත් ඒ අල්පේච්ඡ ජීවිතය මට හිතා ගන්නවත් බෑ ඔබ වහන්සේට මෙතෙන් හිටියොත් සරුවචන්නාංශගේ ධාතු ටිකක් තියෙනවා වන්දනා කරන්න පුළුවන් බහුසුත ස්වාමීන් වහන්සේලා ඉන්නවා බක්පොත් කියව ගන්න පුළුවන් ඒ නිසා මම ඔබ වහන්සේට ආර්දන කරන්නයි කියලා තමන් ලැජ්ජිත භාවයටපත් වෙලා ආපහු ගිහිල්ලා තියෙනවා ඒ තරමටම ඒ අනුරාධපුර යුගයේ වගේ කිසිම වෙලාවක ස්වාමීන් වහන්සේ නමක් ඒ සීනාසන සප්පාය පිළිබඳව මහා දුර එළවීමක් කරලා ඒ නිසා උන්වහන්සේලාට සීනාසනයට මාර්ගයෙන් පලිබෝ දෙන්නේ කොයි දේ නැති වුණත් ඒක ගැන කරදරයකට ගන්නෑ. මට බැරිද මේ වගේ தത്വෙදී මේ උණුසුමට මේ සිසිලසට දරාගෙන ඉන්න. එහෙම ඉන්න බැරි නම් මම වෙන්නේ පැවිද්දෙකුට ගැළපෙන්නේ නැහැ කියලා නිතරම ඒ කෙලෙස් තවන වැර ඇතුව ඉන්න එක තමයි ඒ ස්වාමීන් වහන්සේලා උත්සාහ කළා තියෙන නිසා ඒ ආර්ය වංශ ප්‍රතිපදාව අපි මේ නිතරම වගේ මේ චීවර පින්න පාත සීනාසන ගිලම්පස ගැන සඳහන් කරන කිව්වා ඉලාදයම් සීනාසනිකෙන් සතුටු වීම තමයි උන්වහන්සේලාට තියෙන ලොකුම වංශේ සන්තුට්ඨෝ හෝති ඊතර ඊතර සීනාසනේ ඊතර ඊතර සීනාසන සන්තුට්ඨියාච වන්නවාදී ලදයන් සීනාසනයකින් යැපීමේ ಗುಣ කතා කරනවා ඒ නිසා සීනාසනයකට වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ වැඩිහිටි කම නිසා තමන්ගේ බරසාර කම නිසා ඊට කලින් ආපු තරුණ ස්වාමීන් වහන්සේ නමක් අයින් කරලා හොඳ සීනාසනයකට යන්න අයිතිවාසිකම් ඉල්ලුවොත් අනිවාර්යයෙන් මේ ස්වාමීන් වහන්සේ අර අයින් වෙන්න වෙන තරුණ ස්වාමීන් වහන්සේලාගේ අප්‍රසාදයටපත් වෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා කවදාකවත් මේ සේනාසන සන්තුෂ්ඨිය කරන සුවඳන්න ස්වාමීන් වහන්සේලා දැනට මේ වෙනකොට ඇවිල්ලා ලැබුම් කරගෙන හිටපු කිසි කෙනෙකුට බාධා වෙන්න තියන්නේ ලැබෙන දෙයකට ලැබෙන සේනාසනයකට සතුටු වීම තමයි කරන්නේ ඒක ලියවලා සතුටු වීමේ ಗುಣ කතා කරලා කියනවා දැනට ඉන්න කෙනෙක් උස්සලා මට සේනාසන දෙන්න එපා තියෙන එකක් දෙන්නයි කියලා. ඒ විදිහට උත්කෘෂ්ඨ ප්‍රතිපදාව රකින්නවා. ඒ වගේම ඒ මම මෙච්චර වැදගත් මම මෙච්චර පතවත දාන්නවා මට මෙච්චර ගෝලයේ ඉන්නවා ඒ නිසා මම මනාප මට දේනාසනයක් ලැබුණේ නැහැ කියලා කනගාටු වෙන්නෙත් නැහැ යම් අවස්ථාවක දෙමාල් ගොඩනැගිල්ලක් සැප සම්පත් සහිත ගොඩනැගිල්ලක් ලැබෙන්න ඉඩ තියෙනවා Tamanගේ தත්ත්වය අනුව කවදාකවත් ඒ නිසා උද්දාමයටපත් වෙන්නෙත් නැහැ ඒක සලකන්නේ කියලා තියෙන්නේ හිඟන්නට හම්බෙච්ච අම්බලම් වාගේ හිඟන්න යනවා දැනින් තැනට යනකොට කොයි අම්බලම හම්බුණත් ඒක හිඟන්නට නම්බුකුත් නැහැ අවනම්බුකුත් නැහැ නොලැබිච්ච සේනාසන කනගාටු වෙන්නෙත් නැහැ ලැබිච්ච සේනාසනයකට උද්දාමයටපත් වෙන්නෙත් නැහැ එහිලා කවදාකවත් ඒ තමන් රකින ඒ සීනාසනය පිළිබඳව තමන් ළඟ තියෙන ඒ නිහතමානීකම කවදාකවත් අනුන්ට අඟවන්න යන්නෙත් නෑ. එහෙම නිහතමානී නැති රස රස සේනාසන හොයන කෙනෙක් පහත් කළ සලකන්නේත් නෑ. ආන්නේ විදිහට කතා කිරීමේලා හැමදාම පුදුම උනන්දුවක් සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ එහිලා අනලස් භාවය දක්ෂ භාවය උන්ට සිහියෙන් කටයුතු කරන ගතිය සම්පජාඤ්ඤයෙන් කටයුතු කරන ගතිය තමයි ආර්ය වංශ ප්‍රතිපදාවේ සඳහන් කරන්නේ. ඉතින් අද අපි මේ කතා කරන වාතාවරණයේදී භික්ෂුන් වහන්සේ නමක් සීනාසනෙක ඉන්නට වැඩිය යෝගාවචරයේ භාවනා මධ්‍යස්ථානයක ඉන්න අවස්ථාව ගැන කලකලා බැලුවොත් භාවනා මධ්‍යස්ථාන හදන්න සැලසුම් කරන හැම වෙලාවකම පුදුමාකාර කරුණු රාශියක් තියෙනවා කල්පනා කරන්න. ඒ කල්පනා කරනකොට ඒ සුඛපභෝගී සැප පහසුකම් ටික කවදා සම්පූර්ණ කරන්න බෑ. ඒ අනුව තමයි යෝගාවචරයන්ගේ ඒ ස්ථානෙට තියෙන ජනප්‍රිය භාවයේ තීන්දුව වෙන්නේ දෙනසප්ප පහසුකම් අනුව. ඒ නිසා ඒ සීනාසන අනුව ඇතුලේ අවිදින යෝගාවචරයෝ නිතරම අතර මෙහිමයි මෙතන මෙහිමයි අරයා මෙහිමයි මෙයා මෙහිමයි ඒ තමන්ගේ ඔය අල්ලාපසල්ලාප කතාවලට නැත්නම් ඔය හිස් කතාවලට ගොඩාක් මාතෘකා කරගන්නේ සීනාසන. ඒක ලියලා ඒ සීනාසන පිළිබඳ කතා කරනවා කියලා කියන්නේ ඒ යෝගාවචරයා කෙලස් තවන වීරියක් ඇති කෙනෙක්වත් ලදයම් සේනාසටකින් සතුටු වීමේ ගුණයක් දන්න කෙනෙකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා ගොඩක් අනවශ්‍ය කතා ඒ වගේම ඇතුළත කෙලස් වගුරුවනවා. ඒ අනුව එහෙම කටයුතු කරන කෙනාට ඉඳගත්තට පස්සේ ලද ස්ථානයේ හිත සමාහිත වෙන්නේ හිත ඇවිස්සෙන්න පටන් අර ගන්නවා. ඒ අඩුපාඩු තමයි තේරුම් ගන්න පටන් අර ගන්නවා. ඒ නිසා යම් කෙනෙකුට මේ සේනාසනය පිළිබඳව සතුටක් සත්‍යයක් සමාධියක් ඇති වෙන ගතියක් ආවනම් ඒක ඊටාත්ම කලාතුරකින් වෙන ගතියක්. ඒ නිසා Taman දැනගන්න ඕනේ භාවිත මනසක් නැති වෙනකොට පුහුණු කරපු මනසක් නැති වෙනකොට එයා හරියට ඒ බාහිරේ සැප සම්පත් මාර්ගයෙන් තමයි ඒ Tamanගේ තියෙන නුපුහුණු භාවය දක්ෂ නැති භාවය පෙන්වන්න හදාන්නේ. ඒ නිසා භාවනා කරන්න වාඩි වෙනකොට ඉන්න භාවනම ශාලාව වේවා එහෙම නැත්නම් සක්මනකට ගන්න සක්මන් මළුව වේවා එහෙම නැත්නම් එදිනදා ජීවිතේ ගත කරනට සිදුවෙන දේවල් වලදී ඒ යෝගාවචරයා පටන් ගන්න වෙලාවේදී ආධුනික යෝගාවචරයෙකුට හැකිතාක් සීනාසන සප්පාය සලසලා දෙන්නේ කියනවා පලිබෝධ පුළුවන් තරම් අඩු කරලා දෙන්න පටන් අරගන්න කියනවා මොකද පුහුණු කරපු නැති මනස අර gedaraක Tamanට රුචි පරිදි කැදල්ලක හිටපු කුරුල්ලෙක් වගේ හිටපු කෙනා මේ වගේ ජීවිතයට පෙළඹෙනකොට එයාට ගොඩක් ඒ සප්පාය කරුණු අවශ්‍යයි. මේ සප්පාය කරුණු ඍජු සම්බන්ධතාවයක් තියෙනවා සමාධියට. සතියටත් වැඩිය සමාධියට තියෙනවා. නමුත් මේ යෝගාවචරය ටිකෙන් ටිකෙන් ටිකෙන් සතිය සමාධිය මේ සප්පාය කරනු හරහා හෝ වේවා පලිබෝධ අයින් කිරීම හරහා හෝ වේවා කරගෙන යනකොට නොබෝ කලකින් යෝගාවචරයට තේරෙනවා නම් වැටහෙනවා නම් අච්චරම සුඛෝපභෝගී தত্ত্ব නැතුව සාමාන්‍ය බාධක කරදර මැදත් මට මේ සතිය මේ සමාධිය ගන්න පුළුවන් කියලා අන්න ඒ සමාධියේ බොහොම ප්‍රායෝගික ගතියක් තියෙනවා ඒ සමාධියේ බොහොම ස්ථානෝචිත ගතියක් තියෙනවා මේ දෙක අතර මේ සමාධියේ තියෙන ಗುಣ වෙනසට කියන්න පුළුවන් හැමදාම සප්පාය කරුණු හොය හොයා හැමදාම පලිබෝධ වලින් தত্ত্ব පලිබෝධ නැති தত্ত্ব රකින්න தত্ত্ব යටතේදී රැකෙන සතිය බොහෝ විට සමත සමාධියකට වැටෙනවා විපස්සනා සමාධියක් ගැන දන්න කෙනා ඒ වගේ කරුණු මුලදී අවශ්‍ය වුණත්, සප්පාය කරුණු අවශ්‍ය වුණත්, පරිබෝධ අයින් කිරීම අවශ්‍ය වුණත් නොබෝ කලකින් හිසෝසෝනවා. හිසෝසවලා ඒ කෙනා ලබන සමාධියක් ඒ සමාධියට කියනවා ක්ෂණ මාත්‍ර සමාධිය කියලා. ඒකට කියනවා කනමත්තට්ඨිතික සමාධි කියලා. එක දිගට පවතින ඒ සප්පාය කරුණු දිගටම ඕන කරන්නේ නැහැ යාට. යම් ප්‍රමාණයකින් සතිය දිනු වුණාට පස්සේ යම් ප්‍රමාණයක සතිය සමාධිය ඇති වුණාට පස්සේ ඒ සමාධිය විවිධාංගීකරණය කරනවා යම් යම් දුෂ්කරතා යටතේදීත් ඒ සමාධිය වඩනවා ආනේ වන්නකොට ඒ යෝගාවචරයට ඒ සමාධියේ තියෙන සුවිශේෂිත කර්මණ්‍ය භාවය නිසා අනිත්‍යත්වය දැකගන්න සමාධිය හරහා ඉදේනවා සමත සමාධිය එහෙම හැම වෙලාවෙදීම අනිත්‍යත්වය පෙන්නයිද නැද්ද කියන එක කියන්න අමාරුයි. ඒ නිසා සමත සමාධියේදී හැම වෙලාවෙම ditta ධම්ම සුඛ විහරණය ඉස්සර වෙනවා. තමයි මේ මොහොතේදී ditta ධම්ම වශයෙන් වර්තමාන වශයෙන් ලැබෙන සුඛ විහරණය ඉස්සර වෙනවා. විපස්සනා කරන කෙනා ditta ධම්ම සුඛ විහරණය ඇති කර ගන්නට උත්සාහ නොකරන නෙවෙයි. නමුත් ඒ ඇති වෙන ඇති වෙන හැම වෙලාවෙදීම තමන් බලන අරමුණේ ඇති හැටි දැකගන්න ඒ අරමුණේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය දැනගන්න ක්‍රියාශක්තියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සමත සමාධි විපස්සනා සමාධි වශයෙන් බලනවා නම් හෝ සමත යෝගාචර විපස්සනා යෝගාචරයෙන් බලනවා නම් හෝ පටන් ගන්නකොට නම් එකම භාවනා මධ්‍යස්ථානය හොඳයි. නමුත් විපස්සනා යෝගාචර ක්‍රමයෙන් එච්චර පහසුකම් නැති තැනක වුණත් ක්‍රමයෙන් අර තමන්ගේ විපස්සනා සමාධිය දියුණු කරගෙන යන නිසා එnde end end end භාවනා මධ්‍යස්ථානයේ ස්වාධීන වෙන්න ඉඩ තියෙනවා. ඒ හැමදාම අර පළපත ගොයමකට තවන් තියෙන තවානක හදන පළවලට වගේ සප්පාය කර්ම ඕනේ නැහැ. එයා ශේස්ත්‍රයේ අවුවේ වැස්සේ හැදෙන්න පුරුදු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ගතිය විපස්සනා සමාධිය ඉස්සර කරගෙන යන මේ ශාසනයේට මේ මෑතක ඉඳලා ගොඩාක් සමීප සම්බන්ධ වෙන්න පටන් ගත්තා. සමත සම මම නැවතත් ඒකමයි මේ කියන්නේ සමත සමාධියක යැපෙන කෙනා හැමදාම සප්පාය කරුණු ඉල්ලනවා සමත සමාධිය යැපෙන කෙනා පලිබෝධවල ජය ගන්න දන්නේ නැහැ විපස්සනා සමාධිය කියන මේ සෙල්ලක්කාර සමාධිය රැඩිකල් වාදී සමාධිය පිළිගන්නේ කෙනා ආරම්භයේදී අර සමත සමාධිය වඩන කෙනා වගේම සප්පාය කරුණු ඉල්ලනවා ආරම්භයේදී පලිබෝධ අයින් කරනවා නමුත් මේක මෝරගෙන තනි වැඩ තනා වැඩියකට එනකොට ඕනම දෙයකට ගැළපෙන ආකාරයට ඕනම දෙයකට ඔරොත්තු දීමේ ආකාරයට සතිය විතරක් නෙමෙයි සමාධියත් හදා ගන්නවා ඊට පස්සේ ඒ ඕනම දෙයකට ඔරොත්තු දීමේ ඒ සමාධිය චන මාත්‍ර සමාධිය වශයෙන් ඛනික සමාධිය වශයෙන් ඛනවත්තට්ටිතික සමාධිය වශයෙන් ඒ යෝගාවචරයා වඩා වර්ධනය කර ගන්නවා මේක තේරුම් ගැනීමේදී විපස්සනා නැඹුරුව තියෙන එකනට මේක ලොකු මිහිරියාවක් තියෙනවා. පටන් ගන්නකොට මට මේ අවශ්‍ය පහසුකම් ටික ඕනේ. නමුත් හැදිලාවට පස්සේ සත්‍ය සමාධිය හැදිලාවට පස්සේ තමන් යම් යම් දුෂ්කරතායරද පරිබෝධයටදී සප්පාය කරු නැතිව තියේදී මේ සමාධිය දියුණු කරගන්න හදනකොට ඒ යෝගාවචරයට අංග සම්පූර්ණ සප්පාය සීනාසනයක් නොතිබුණාට අංග සම්පූර්ණ සප්පාය අනිකුත් සප්පහසු කරන්න නැති උනාට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා අපි සමත මේ ඉඳගෙන ඉන්න කරගෙන යන ආනාපාන සති භාවනා වගේ කරගෙන යනකොට භාවනාවකදී සීනාසනේ නිසා වෙන්න පුළුවන් වෙන දෙයක් නිසා වෙන්න පුළුවන් පලිබෝධ එනකොට ඒ පලිබෝධ කෙරේ ක්‍රියා කරන ආකාරය දෙවිදියක් තියෙනවා සමත උපක්‍රම තියෙනවා විපස්සනා උපක්‍රම තියෙනවා සමත උපක්‍රමයේදී කරන්නේ එන පලිබෝධේ මගාරෝ මගාරලා වෙන වෙන පාතක පාරක දාගෙන අරගෙන යනවා ඒ ඒකල ඉවරලා මේ ගෙනාපු සමාධිය පරිසරය වෙනස් කරලා සමාධිය නඩත්තු කරන්න උත්සාහ කරනවා. විපස්සනා සමාධියේදී පලිබෝධය අවබෝධ කරන්න උත්සාහ කරන පලිබෝධයේ මේ මුල මේ මැද මේ අග ඒ කරගෙන යන්න හදනකොට පලිබෝධයේ තියෙන ස්වභාව ලක්ෂණ පවා තේරුම් අර ගන්නවා. පලිබෝධයේ තියෙන මුලමදාග තේරුම් ගන්න උත්සාහ කරනවා. පලිබෝධයේ තියෙන අනිත්‍ය දුක්ඛනාත්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ නිසා පලිබෝධය අරමුණක් කරගන්නවා. අමුද්‍රව්‍යයක් කරගන්නවා. අමුද්‍රව්‍යයක් කරන්න යන්න පටන් අරගත්තාට පස්සේ යෝගාචර ක්‍රමයෙන් ක්‍රමයෙන් පරියංක භාවනාවේ සක්මණට සක්මණෙන් ඉදින්දා වැඩවලට තමන් දී ඇති පරිසර සාධක අනුව හැඩ ගැහිීමේ පරිණාමය වීමේ අනුවර්තනය වීමේ විශාල ශක්තියක් ඇති කරගන්නවා. ඉතින් මේකයි හැමදාම සතිය සමාධිය සඳහා සප්පාය කරනු ඉල්ලීමයි අතර මේ දෙක හැමදාම මේ භාවනා ලෝකයේ තියෙන ප්‍රශ්න සාකච්ඡාවලදී මතුවෙන දෙයක්. නමුත් ගිහියෙක් වශයෙන් භාවනා කරනකොට ඒ ගිහියා පූර්ණ වශයෙන් ගිහි ගියත් ඇහැරලා නැහැ. එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරලා නැහැ. ඒක නිසා එවැනි කෙනෙකුට විශේෂයෙන්ම මේකෙදී කියන්න පුළුවන් අබිනිෂ්ක්‍මණය කළත් කාන්තාපක්ෂයට සිව්පසයෙන් ලැබෙන සත්කාර අඩුයි. ඒ ඒක ඒක ලෝකයේ තියෙන ස්වභාවයක්. ඉතින් ඒක නිසා ගිහි අතහැරිය කියලා හිතමු අපි පූර්ණ කාලයව ගිහි ගිය අතහැරියත් භික්ෂුවක් භික්ෂුණියක් සංසන්දනය කළ බැලුවොත් සාමණේර සාමණේරී සංසන්දනය කළ බැලුවොත් අනගාരിക ස්ත්‍රියාවක් පුරුෂයෙක් සංසන්දනය කර බැලුවොත් මේ දිනට මොන දෙන්න වෙන தত্ত্ব වෙනස් මේ தত্ত্বය හටන් කරන්න දඟලවුවොත් හෝ හදන්න හැදුවොත් කවදාකවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ මේක හදන්න හම්බ වෙන්නේ නැහැ මේකට කොහොමද අපි හැඩ ගැහෙන්න ඕනේ කියන මට පුළුවන්කමක් තියනවාද කියන ආකල්පේ එන්නේ මගේ පුද්ගලික මිම්මේ හැටියට නම් මේ විපස්සනා මේ අධ්‍යාශයක් විපස්සනා අගයන් ආඩම්බරයන් තියෙන කෙනාට මේකට උත්තරේ තියෙනවා. ඒක දන්නේ නැති කෙනා සමත ක්‍රමයට බලන එකන තමන් අයිතිවාසිකම් ඉල්ලන්න පටන් ගන්නවා. මට භාවනා කරන්න මේක ඕනේ. මට භාවනා කරන්න ඒක ඕනේ කියලා. මම නැවතත් මේ අවස්ථාවේදී මතක් කරනවා ආධුනිකයෙක් වශයෙන් සතිය දිනු කරන වෙලාවේදී සමාධිය දිනු කරනදී මුලදී නම් ඇත්තටම මේ සප්පාය කරන්න ඕනේ. ඇත්තටම මේ පරිබෝධ අයින් කරන්න ඕනේ. නමුත් විපස්සනාවේ හැඩ ගැහිම අනුවර්තනය වීමේ ශක්තිය තේරුම් ගන්න පුළුවන් යෝගාවචරයා මම කියනවා විපස්සනා යෝගාවචරය කියලා. විපස්සනා යෝගාවචරයා මේ මූලික සප්පාය කරුණු පරිබෝධායන් කිරීම බලාපොරොත්තු වෙන්නේ මුලින් පමණයි. ඊට පස්සේ ගත්ත ගැම්ම දිගට අරගෙන යනකොට ඒ යෝගාවචරයා තමන්ගේ මූල කර්මස්ථානයේ තියෙන ස්වභාවක ලක්ෂණ තේරුම් ගන්න. මුලමදාගත් තේරුම් ගන්න. මූල කර්මස්ථානේ බාධා කරමින් පැමිණෙන පරිබෝධේ මුලමදාග තේරුම් ගන්න පටන් ගන්නතර පස්සේ එයා ක්‍රමයෙන් මේ සීනාසන පලිබෝධයෙන් අයින් වෙනවා. සීනාසනයේ තියෙන සීමාකාරී සාධක වලින් අයින් වෙලා ඕන තැනක භාවනා කරන්න පුළුවන් තැනකටපත් වෙනවා. උපමාවකට කියනවා නම් ආනාපාන සති භාවනා කරන්න අරණ්‍යගත වෙන්න ඕනේ. රුක්ක මූලගත වෙන්න ඕනේ. ශුන්‍යාකාරගත වෙන්න ඕනේ. ඕන තැනක ත්‍රිපිටකය බලන්න බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය කතා කරන හැම වෙලාවෙම අත නෑර ඕක දේශනා කළා. සීනාසනය අරඤ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාකාරගතව. ඉතින් මේ අරඤ්‍යගත වෙලා හරි අපි මේ සමාධිය හදාගෙන යනකොට ඒ ඉන්න ඕනම තැනකදී ඒ පරිසරයට ආවේනික සද්ද වගේක් සාධක වශයෙන් හෝ බාධක වශයෙන් පැමිණෙනවා. ඉතින් යෝගාවචරයේ හිතාන හිටියොත් මේ සීනාසන සම්බන්ධයෙන් කරනකොට ගොඩක් සද්ද තමයි බාධා කරන්නේ. ඒ සද්දය මට සතිය වඩා ගන්න සමාධිය වඩා ගන්න මදි හොඳ නෑ මේක නැති කරගන්න ඕනේ කියලා කොච්චර තනින් තනට ගියත් ටික කාලයක් ඉඳ ගියාම ඒ තන එන සද්ද කරදරකාරී වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරය යම් වෙලාවක මේක කවදාකවත් මේ ලෝකයේ එහෙම සප්පාය 100ක් හරියන සේනාසන් නැහැ. ඒකට මම හැඩ ගැහෙන්න ඕනේ කියන ප්‍රායෝගික පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් මම ආනපානි කරනවා පරිසර සද්ද වගේ තියෙනවා මට මේ ශබ්ද ආනාපානී අඛාමඛා දමල මගේ සතිය සමාධිය කඩන සුළුද එහෙම නැත්නම් මේ ශබ්ද තියෙද්දි මට ආනාපානේ කරන්න පුළුවන් ආන මේ විදිහට තන වඩාගත් ආනාපානී යම් යම් ශබ්ද ටිකක් තියෙද්දි පුරුදු කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තේරෙයි වර එක ආනාපානෙන් එන සංඥාව බලවත් ශබ්ද පරිසරයේ වටේට තියෙනවා නැත්නම් පිටිපස්සේ තියෙනවා. එච්චර බාධා නැහැ. හැබැයි ඇහෙනවා. ඒක ඕන යෝගාවචරයට ප්‍රශ්නයක් වශයෙන් අහන්න පුළුවන්. එතකොට මම මෙනෙහි කරන්න ඕනේ ආනාපානෙද නැත්නම් සද්දෙද? නැත්නම් මගේ මූලික සතිය සතියට වැඩි මෙතන මනස්කාරය යෙදෙන්න ඕනේ සද්දෙටද මූල කර්මත්තානද කියලා. ඉතින් එතනදී යෝගාවචරයාට මූල කර්මස්ථානයේ ප්‍රකට භාවයේ තියෙනවා සමීප භාවයේ තියෙනවා ගොරෝසු භාවයේ තියෙනවා සද්ද තියෙනවා නමුත් ඒක තියෙන පිටිපස්සේ මු르දුව තියෙන්නේ ආනපනතරම් බලවත් නැත්තම් ඒ සද්ද ගණන් නොගෙන සද්ද නැති සද්දයක් නැති තැනක භාවනා කරන්න ආසේ සතිය මෙහෙවන්න වෙන්නේ මානසිකාරය මෙහෙවන්න වෙන්නේ Tamanට පේන ආනාපාන. නමුත් ආනාපානයයි සද්දයයි සමසම වෙනවා නම් අපි හිතමු මූල ධර්මයට හිතලා අරගත්තොත් සතියයි සමසම වෙනවා නම් තාමත් කියනවා මුලින් තියාගත්ත මූල කර්මස්ථානට කරන ගෞරවයක් වශයෙන් සමසම තියෙද්දිත් මූල කර්මස්ථානටම හිත යොදන්න අර පිටින් එන සද්දය හිත කරදර ගන්න එපා. ඒකෙන් දැවෙන්න එපා. ඒක හිත සලා ගැනීමට කාරණාවක් කරගන්න එපා. අන්න එතකොට තමයි තේරෙයි එවැනි ලෑස්ති එකකින් ගියා නම් එවැනි පෙරහුරුවකින් ගියා නම් එවැනි මානසික ආකල්පකින් ගියා නම් තමන්ට තාම සතුට වෙන්න පුළුවන් තියෙනවනේ මූල කර්මස්ථානේ බලන්න පුළුවන් අන්න ඒ වෙලාවට ඒ යෝගාවචරය මේ සතිය දියුණු කිරීමට මානසිකාරය මෙනෙහි කිරීම සලලක්ෂණේ යොදවනවා ඒ යෝගාවචරය මේ සද්දෝලින් කරදර සමානව තියෙනවා ආනපානෙත් පේනවා ආසෝත් ප්‍රසවාස මෙනෙහි කරන්න ගන්න මට මතකයි අපේ ප්‍රශ්න දවසක මම කල් තිබ්බ ප්‍රශ්නයක් මේ සතිය සහ යෝනිසෝමනස්කාරයේ දෙක අතර වෙනස පෙන්ලා දෙන්නේ කියලා. හිතට යට සතියට තේරෙනවා මේ වෙලාවේ සමාකාර අරමුණු දෙකක් තියෙනවා. මූල කර්මස්ථානේ තියෙන ආනපාන මේ පැත්තෙන් සද්දේ තියෙනවා. ඒ වගේම තමන්න තේරෙනවා තමන් මනස්කාරය දෙන්නේ හිත මෙහෙවන්නේ හිත යොදන්නේ මොකද්ද කියන එක පිළිබඳ විවෘතකමක් තියෙනවා. අන්නේ විවෘතකමේදී යෝගාවචරය අදිමොක්ක කියන චෛතසිකය පිරිසුදුකම දන්නවනම් එයා තමන්ගේ මානසිකාරය යෙදවිය යුත්තේ මූල කර්මත්තාන්ටයි අරක ප්‍රශ්නයක් කරගන්න නැතුව මූල කර්මත්තාන්ට මුල් තැන දීගෙන මෙනෙහි කරමින් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හෝ ගන්නවා හෙලනවා කියලා හෝ ආස්වාස් ප්‍රස්වාස් කියලා මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඒ සාර්ථකත්වය එනවත් එක්කම සාර්ථකත්වයේ ලකුණක් වශයෙන් තමන තේරේ ශබ්ද පැත්තකට වෙන්න පටන් ගන්නවා මූල කර්මත්තානේ ප්‍රකට වෙන්න ගන්නවා මූල කර්මස්ථානය කුළු ගැන්වෙනවා රජ වෙන්න පටන් ගන්නවා ඉතින් මේකට මම දෙන තීන්දුව දෙන නිදර්ශනය තමයි ඔය මනමේ කුමාරි කඩුව දෙන්නේ කාටද කියන එක. මනමේ කුමාරි දිසාපාමොක් ආචාර්යතුමාට හිටපු තමන්ගේ දුවණිය ඒ අන්තිම දක්ෂ මනමේ කුමාරයාට පාවා දෙනවා කරන ස්තුතියක් ත්‍යාගයක් විදියට. ඉතින් මේ දෙන්න මේ කැලේමැදින් යනකොට මේ වැද්ද වැදි රජුරුවන්ගේ අභියෝගයකට ලක් වෙනවා. පස්සේ කුමාරයාගේ තියෙන හැදිච්ච ගතිය නිසා කඩුව පැත්තක තියලා ද්වන්ද සත්නකට පෙළඹෙනවා වැද්දත් එක මොකද වැද්දා ළඟ තියෙන දුන්නයි කුමාරයයි කඩුවයි ගත්තොත් කඩුව බොහොම දක්ෂයි. කුමාරයා ඒ වගේම කඩු ශිල්පෙත් දක්ෂයි. නමුත් මේ වැදි වැද්දෙක් මාසද්දෙක් එක මොකටද රණ්ඩු කරන්න කියලා කුමාරයාට කඩුව දීලා ද්වන්ද සක්නකට යනවා. ද්වන් සරණ ගියා දෙන්න තකට තක හිටිනවා. වැද්දයි කුමාරයයි. නමුත් කුමාරයා කොහොම හරි ශිල්පයක් දාලා වැද්ද මෙම්ම පෙරලා ගන්නවා. මෙම්ම පෙරලා ගන්නේ කුමාරිගෙන් අහනවා මේ දැන් ඉතින් මම බිම දැම්මා කඩුව දීපන් කපන්න කියලා. නමුත් කුමාරි කඩුව දෙන්නේ කාටද? කොපුව දෙන්නේ කාටද කියනක ඔයගොල්ලෝ දානවා. මේ කුමාරයා දැනගන්නවා මේ මේ මේ වැද්දා තද කරගෙන කුමාරිගෙන් කඩුව ඉල්ලන කුමාරි කොපුව දික් කරනවා. කොපුව ගලවලා කඩුව ගන්න වෙලාවක් නැහැ මේ තකතිරු තදියමේ කොපුව ඇදලා ගන්නකොටම යට ඉන්න වැද්ද කුමාරයා බිම දා ගන්නවා. එතකොට කුමාරි කඩුව දෙනවා මස්සද්දට සිස්. කුමාරයාගේ බෙල්ල යනවා. මෙන්න මේ වගේ භාවනා කරන වෙලාවදී අපි කාටද කඩුව දෙන්නේ කියන එක තමයි මානසිකාරය කියන්නේ. අපි කඩුව දෙන්න ඕනේ මේ වෙලාවේදී සමසම සරණ යනකොට මූල කර්මස්ථාන. නමුත් මෙහි වගේ පිරිසුදුවක් ඇතුව තීරුම් කරගත්තේ නැත්නම් යෝගාචර හේතුනවා මම විපස්සනා කරන්නේ මම සද්ද මෙනෙහි කරන්න ඕනේ නැද්ද මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ පුංචි මාරුව ඒ පුංචි සැකය ඇති සද්දෙට අනපනි තලාව බාගෙන මතුවේ. ඉන්සහා එහෙම වෙලක් නැවත සැරයක් යනකොට හොඳ අවබෝධයකින් යනවනම් සද්ද නැති තැනක තියෙනවා නම් හොඳයි. නමුත් මොකද කරන්නේ? දැන් සද්දයක් තියෙනවා. ආනපනත් එක්ක සම සමව රටම් කරනවා. අන්නේ වෙලාවේදී මම මානසිකාරය යොදවන්නේ, සල්ලක්ෂණ යොදවන්නේ, හිත මෙහෙවන්නේ කවුරු දිහාටද කියන එක ජය ගන්න එක එතනින්ම විනිශ්චය වෙනවා. ඒක නිසා තමන් කල්ැතුම තීන්දුව කරන්න යන්න ඕනේ. ඒ වගේ වෙලාවට මූල කර්මස්ථානෙම තමයි මෙනෙහි කරන්න ඕනේ. සමහර වෙලාවල් වලට ආනාපාන සති සංඥාවට වැඩිය නිමිත්තට වැඩිය සද්ද එකපාරට ඇවිල්ලා කඩලා දානවා. සතියත් කඩනවා, සමාධියත් කඩනවා, යෝගාවචරය ගැසිලා අවදි වෙන වෙලාවලුත් එනවා. ආන්න මේ වගේ වෙලාවලට අපිට අවස්ථාවක් දෙන්නේ නැහැ. සතිය යොදන්නේ මිනී කිරීම යොදන්නේ සද්දෙටද හිත මේ ආනාපානස් කියලා. මොකද සද්දේ තරම බරපතලයි. නමුත් ඒ සද්දේ ඒ වගේ බරපතල සද්ද දිගට හිටින්නේ නැහැ. දිගට තියෙන තැන් වල භාවනාවත් ඇත්තට හදන්නේ නැහැ. තාවකාලික වෙලා ගියාට පස්සේ නැවතත් යෝගාවචරයට අවස්ථාවක් ලැබෙනවා. ඒ ශබ්ද ගියාට පස්සේ හිත ආපහු ඇවිල්ලා ආනාපානෙ හිතපු විදිහටම කීකරුව යනවද? එහෙම නැත්නම් ශබ්ද නිසා හිත ඇවිසිලා යනවද කියන එක දැකගන්න යෝගාවචරයා උනන්දු වෙන්න ඕනේ. ඒ දැක ගන්නකොට සද්ද ගියාට පස්සේ ආනාපානය ඇවිල් සතිය මනසිකාරේ ඉබේම ආනාපානෙ හිටිනවනම් ඒක යෝගාවචරගේ ඉතාමත්ම තද බල දක්ෂකමක් ඒ වගේම කල්ැතු කරනද පුහුණුවක ලැබිච්ච අතිරේක ලාභයක් සද්දයාව කැඩුවා සද්ද ගියා හිත ආපහු ආවා ඇවිල්ලා ආනාපාන ක්‍රියාත්මක වෙනවා එහෙමනම් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මතක් කරන්නේ සද්ද එන්නත් ඉස්සලා ආනාපානේ නම් සද්ද ගියාට පස්සෙත් ආනාපානේ නම් සද්දෙන් හානියක් වෙලා නැහැ සද්ද එන්නේ ඉස්සලත් සතිය නම් සද්ද ගියාට පස්සේ තිත තියෙන සතිය නම් ඒ අතරමැද ආපු සද්දෙන් මොකක්වත් වෙලා නැහැ. අනේ ඒ වගේ වෙලාවක ඒ යෝගාවචරය පුහුණු කරන්න ඕනේ කොහොමද? සද්දයක් ආවා, සතිය කැඩුනා, සමාධිය කැඩුනා කියලා පශ්චාත්තාප වීම සඳහා නෙවෙයි හිත මෙහෙවන්න ඕනේ හිත පිට ගියා කියලා නෙවෙයි පිට ගියේ හිත නැවතත් ආනාපානට ආවා සතියට ආවා ඒ නිසා මගේ හිත කිසි කෙනෙකුගේ උදව්වක් නැතුව නැවත සතියේ සමාධියට එන්න පුළුවන් ශක්තියක් තියෙනව නේද කියලා නැවත සතිය තමා විසින්ම ඇති කර ගැනීම පිළිබඳව ධෛර්යයක් දෙනවා නම් ඒ යෝගාවචරයට සීනාසන බාධාව සීනාසන තියෙන පලිබෝධ දවසින් දවස දවසින් දවස තුනී කළ දානවා. එකකින් අදහස් කරන සද්ද බාධා නැහැ කියලා. සද්ද බාධා කරනවා. නමුත් ඒ බාධාවෙන් අඩුම හානිය කරගෙන භාවනා ගෙන යෑමේ ශක්තිය ලැබෙන්න පටන් ගන්නකොට නිකමට යෝග එවැනි යෝගාවචරයක් උනන්දු කරවීම පිණිස කියන්න පුළුවන් සද්දයක් නැති තැනක එක දිගට සතිය ආනාපානේ පවත්නකොට තියෙන සතියට වඩා සද්දයක් ඇති වෙලා සද්ද ගියාට පස්සේ නැවත ආනාපානේ තහවුරු කරගත්තොත් ඒ ආනාපාන සතිය නැත්නම් ඒ සතිය බොහොම විචිත්‍රයි බොහොම ස්තුති කළ යුතු සතියක්. ඒ සතියට මේ අපේ ශාසනයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ සති බලය කියලා. සති බලය කියලා කියන්නේ පමාදේ න කම්පතිටි සති බලං ඇත්තටම ආනාපාන සතිය යනකොට සද්දකින් හිත ප්‍රමාදයට ඇදලා දානවා. සද්ද බලපෑමට හානියක් කරනවා. කරලා නමුත් සද්ද ගියාට පස්සේ හිත නැවතත් මූල කර්මස්ථානට එනවා. අන්නේ වෙලාවේදී ප්‍රමාදයට වැටුනොත් ඒ යෝගාවචරයා දක්ෂ විපස්සනා යෝගාවචරෙක් නෙවෙයි. ප්‍රමාදයට මේ කම්පණයට හිතපත් කරගන්නේ නැතුව නැවත පැමිණිච්ච හිත එන එන ආනාපාන යොදමින් ඉස්සරහට කරන්න පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචර සද්ධාහනීය සිදුවෙන අවඩ පුළුවන් තරම් අඩු කරගෙන යන්න පුළුවන්. ඒක නිසා සරුවචනාංශේ සඳහන් කරනවා තමන් වහන්සේගේ ඒ භවතිච්ච ඒ සති සමාධි එකතු වෙලා ධෛර්යමත් වෙච්ච වෙලාවක් සරුවචන් වහන්සේ කුඹුරු යායක පිදුරු මඩුවක බුසාකාරී කියලා තියෙන බොල් මඩු බොල් බොල් මඩුවක් කියලා කියන්නේ ගත කරනවා ගත කරන වෙලාවේදී විශාල වර්ෂාවක් ඇවිල්ලා ඒ කුඹුරු යායේ හීයහාමින් ඉන්න නියුන්දරු නියුන් පුතාලා දෙන්නෙක් මැරෙනවා අකුණක් ගහලා හරක් බහන් හතරක් දෙකක් එක්ක ඒ ਸਰවචන්සනාගිට බලනකොට කුඹුර පුරාවට මිනිස්සු කෑ ගහනවා. එහෙම දුවනවා. ਸਰවචන්සාර පිටුරු මඩුව එළියට ඇවිල්ලා ඒ කමතේ සක්මන් කරන ගමන් ළඟ ඉන්න තරුණියකින් අහනවා මොකද මෙච්චර මේ කුඹුරේ සෙනග කියලා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ දැන් පොඩ්ඩකට ඉතලා විශාල වර්ෂාවක් වැස්සා. ඒ වර්ෂාවේ අකුණ ගහුවා මේ හිස් ඉඩමේ අකුණ ගහුවේ කුඹරට හීයහමෙන් හිටපු නියුන් දරු නියුන් සහෝදර දෙන්නෙක් මැරුණා. හරක් බාන්දරක් මැරුණා කියලා. ඒකලේ තරුණිය අහනවා මේ ඔබ වහන්සේ කොහෙද හිටියේ කියලා මම මේ මේ එතරම් පෙන්ලා කියනවා මම මේ ඉතුරු මඩුවේ හිටියේ කියලා. ඔබ වහන්සේ නිදාගෙනද හිටියේ කියලා. නෑ නිදි නෑ. බුදුජානනාංශට හානි වෙලා නෑ. ඒ ඒ සද්දෙන් බාධා වෙලා නෑ. උන්වහන්සේගේ ඒ සතිය දිගට පැවතිලා තිනවා. එහෙම නැත්නම් ඒ සමාධිය දිගට පැවතිලා තිනවා. ඒක නිසා ඒ ඉන්න සීනාසනයේ හෝ පරිසරය එන බාධාව නැත්නම් එන පලිබෝධය බා ඉක්මවගෙන යන තරම් ප්‍රකර්ෂ සතියක් ප්‍රකර්ෂ සමාධියක් තිබුණ නිසා ඒ පරිසර බාධා වෙන්නේ ඉතින් යම් කිසි විදියකට මේ භාවනා කරපු නැති කෙනෙක් හිටියානම් අකුණක් ගහන වෙලාවේදී ළඟ ඉන්න කෙනාටත් කරන්ට් එක වදිනවා. කරන්ට් එක වැච්චාම දඬු වෙච්චාම කවුරු හරි වෙලා තල්ලා තල්ලා තල්ලා ගොඩ ගන්නකම් ඒ මිනිස්සයා සම්පූර්ණ මරණයත් ජීවිතයත් අතර තඩමාරුවකට යනවා. ওই ටික භාවනා නොකරපු කෙනෙක් හිටියානම් ඒ අර පිටුරු මඩුවේ ඉන්න කෙනාටත් වෙන්න ඉඩ තිබුණා. අකුණු ළඟ වදිනකොට ඒ කිට්ටුවේ ඉන්න ඔක්කොටම වදිනවා. නමුත් Tamange හිත අරසාව තියෙනවා නම් සත්‍ය අරසාව එහෙම නැත්නම් මේ මේකට ලෑස්තිලා යන ගතිය ඒව එකකින්වත් වෙන බාධාව නැති කරගෙන යන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරයා දුස්සීලව ඉඳගෙන මට මේ මේ සීනාසන මට මේ මේ ඇඳපුතු මේ සෝන කියන ගතියට ගියොත් අපා මාර්ගයට වැටෙන මේ සීනාසන යම නැත්නම් සීනසෙන් ලැබෙන සප්පාය සහ පලිබෝධ කාරණාම භාවනාව හරහා සතිය හරහා ක්ෂණසම් ක්ෂණමාත්‍ර සමාධිය හරහා කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා තමන් එන්නේ එන්නේ එන්නේ ඒ සීනාසන සම්බන්ධ කාරණා වලින් ස්වාධීන වෙන්න පටන් ගන්නවා. ස්වාධීන වෙන්න වෙන්න මේ යෝගාවචරයට ලැබෙන සාන්තිය, එහෙම නැත්නම් ඒ ලැබෙන ඉස්පාසුව එතෙකයි මෙතෙකයි කියලා නෑ මොකද අනික හැම කෙනෙක්ම සීනාසන සම්බන්ධව චෝදනා කරද්දි සීසාසන සම්බන්ධව දොස්පරස් කතා කරගෙන ඉඳද්දි මේ යෝගාවචරයට ඒ බාධාවෙන් තොරව ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ අර මම කලින් කිව්වා වගේ සීනාසනයක් ඒ විදිහට මොනවද කියන්නේ? පදම් කරගන්න හම්බ වෙනවනම් සීනාසනයක් ඒ විදිහට සිද්ධි කරගන්න හම්බ වෙනවනම් ඒකේ යෝගාවචරගේ විශාල ශක්තියක්. ඒ නිසා යම් කිසි විදියකට යම් කිසි කෙනෙක් හොඳට භාවනා කරලා එනේන ඕනෙම තැනක භාවනා කිරීමෙන් සති සමාධි පුදු හදා ගන්න පුරුදු වුණොත් ඒ යෝගාවචරයට සීනාසනේ වශී කර ගන්න පුළුවන්. යක්ෂයන් ප්‍රේතයන් වාසය කරන එහෙම නැත්නම් මැසි මදුරුවන් වාසය කරන ගෝනුසම්පත්තායන් වාසය කරන සීනාසනයක වුණත් ඒ යෝගාවචරයා කලින් සකස් කරගන්න ලදී සති සමාධි තියෙනවනම් ඒ සීනාසනෙන් ඒව අයින් කරලා දාන තරමට ඒව දුරුවන් කරන්න පුළුවන් තරමට ශක්තියක් එනවා. ඒක කවදාකවත් දුස්සීලයට එන්නේ නැහැ. ඒ කවදාකවත් පාප ධර්ම තියෙන කෙනාට එන්නේ නැහැ. ඒ කෙනා සීනාසනෙන් සැප විඳින්න හදනවා මිසක්ක සීනාසනේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම සීනාසනයක ඉඳලා භාවනා කළා සීනාසනේ සිද්ධ කරලා තියෙනවනම් ඊට පස්සෙන කෙනාටත් ඒ සීනාසනෙන් හම්බෙන ඒ කම්පන වේග භාවනාවට උදව්පකාර වෙනවා. දැන් උනත් ගිහිල්ලා බලන්න අනුරාධපුරේ ඒ එලිමහනක ඉඳගෙන හිටියත් ඒ පෙර රහතන් වහන්සේලා වැඩ ඉඳලා ඒකෙන් සිද්ධි වෙච්ච ගතිය නිසා ගිය කෙනෙකුට විවේකයක් තියෙනවා මේ අරසාවක් තියෙනවා ඉන්න පුළුවන් ඒ වගේම පැරණි රහතන් වහන්සේලා හිටපු ගල්ලෙන් වල ඒ තියෙන ශක්තිය ඒ තියෙන කම්පන වේගය වටකොට තාප්පතිය නිසා නෙවෙයි එහෙම නැත්නම් ආරසාව නිසා නෙවෙයි ඒව ගැප් වෙලා තියෙනවා මේ good vibration කියලා කියනවා එහෙම නැත්නම් හොඳ කම්පන වේග තියෙනවා ඒ තරමටම උන්වහන්සේලා ඒ සීනාසන පරිබෝධ ගණන් ගන්න නැතුව දිගට ගත කරලා තියෙනවා ඉතින් ඒක හැබැයි අමාරු ඒක හුඟක්කල් සිද්ධි වෙච්ච කෙනෙක්ගෙන් තමයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ නමුත් එimhe සිද්ධි වෙච්ච තැනකට සොයාගෙන යන ගතියක් සොයාගෙන ගියාට පස්සේ මේ තන මට සිද්ධි වෙනවා මට මේකෙන් ප්‍රයෝජන වෙනවා කියලා ආධුනිකයට අල්ලන්න බෑ. ආධුනිකයා හරීම මෙලෙක් සැලෙන සුළු මනසකින් ඉන්න නමුත් ටික කාලයක් භාවනා කරන යනකොට කීලා ටික වෙලාවක් භාවනා කරනකොට Tamandම දැනගන්න පුළුවන් මේ තන මට සප්පායද නැද්ද කියලා. ඒක එන්නේ ඒ Tamangeම භාවනාව හරහා. ඒ නිසා මේ සීනාසන පිළිබඳව පලිබෝධ සහ සප්පාය කරනු අපිට කියන්න බෑ කවුරුවත් නොකල යුතුයි කියලා. අනිවාර්යයෙන්ම ආධුනිකයට අවශ්‍ය සප්පාය කරුණු ටික දෙන්න ඕනේ. පලිබෝධ අයින් කරලා දෙන්න ඕනේ. නමුත් ඒ කෙනා හැමදාම මේ සප්පාය සීනාසන සප්පාය පලිබෝධ නැති සීනාසන හොයමින් ගත කරන්න පටන් අරගත්තොත් මේ ගමන ඉතාම දුෂ්කර වෙනවා. ඒක නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් භාවනා කරමින් කරමින් අර විදියට මූල කර්මස්ථානට සාපේක්ෂව ඒන හිතවිලි වේදනා ශබ්ද වගේ දේවල් වල විශේෂ සම්බන්ධව එන ශබ්ද පිළිබඳව පුරුදු කරගෙන යන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම ගියත් එහෙම ගිහිලා අපි හිතමු යම් ප්‍රමාණයක මේ පරිසර සාධක ශබ්ද අඩු කරගෙන හොඳටම ආනපානි කීකරු කරගත්තයි කියලා. ආනපානි කීකරු කරගෙන නිකන් ආරස්ඨක ස්ථානට ගියා වගේ මේක ඇතුලේ විවේක ස්ථානට ගියා වගේ ඉන්න වෙලාවල් වලත් හිත ඇතුලෙන් පිට පරිසර එසේනසන බාධාව නෙවෙයි හිත ඇතුලෙන් ආයසරයක් කෙලස් જાතියක් එන්න පටන් අර ගන්නවා පරිසරයෙන් එන ශබ්ද වගේ ඇතුලෙන් ශබ්ද වගේක් එන්න පටන් ගන්නවා පරිසරයෙන් එන බාධක වගේ උණුසුම් සිසිල් ගති වගේක් ඇතුලෙන් එන්න පටන් ගන්නවා පරිසරයෙන් එන දේවල් වගේ හිතවිලි වගේක් එන්න පටන් ගන්නවා මේවා හුඟක් වෙලාවට Tamange ඇතුළත මතකයේ සංඥාවල ගොඩනැගිලා තිබුණු වේදනා සංඥා දෙක ඉසෝසවා ගන්න බැරුව ඉඳලා අර ආනාපානයේ වගේ කායනුපස්සනාව වගේ රූප ධර්මයන්ගේ සංසිඳිච්ච ගම අර ඇතුළත තියෙන වේදනා සංඥා කොට දාන්න එන වෙලාවකුත් එනවා. අන්න ඒ වෙලාවේදීත් හරියට සීනාසනයෙන් එන පලිබෝධ වගේ සප්පාය නැති වුණා වගේ අලුත් කෙලෙස් ධාරාවක් භාවනාවේ සාර්ථකත්වයේ හරහා එන්න පටන් ගන්නවා. ඒ හරහා එන එක පිටින් එන එකක්ද ඇතුලින් එන එකක්ද කියන එක පවා අඳුනා ගන්න බැරිව යෝගාවචරය අසරණ වෙලා විරවල් එනවා. ඒ වෙලාවට යෝගාවචරයා මම මෙතෙන්ට එනකන් ආවේ ආනාපානෙ වගේ කායනපසනාව හරහා දැන් ඒක ගෙවම් කරලා මගේ හිත දැන් තියෙන්නේ කයින් රූපයෙන් සමු අරගෙන වේදනා සංඥා දෙක මතයි දැන් මේ හිතේ සංඥාවේ අතීත මතකයේ තිබිච්ච වේදනා තිබිච්ච සංඥාවල් තමයි මේ එන්නේ කියලා මේ පිටින් එන සංඥාවක්ද පිටින් එන අරමුණක්ද පිටින් එන ස්වභාවක ලක්ෂණද නැත්නම් හිතින් ඇතුළ එළියට දාන සංඥාවක්ද ස්වභාව ලක්ෂණයක්ද කියලා තේරුම් අරගන්නට බැරි වුණොත් එතනදී යෝගාවචරයා ගේ දුස්සීලකම ඊ타ත්ම සිව්ම බලපාන පටන් ගන්නවා යෝගාවචරයා දුස්සීල නම් අනිවාර්යයෙන්ම හිතනවා මේ වෙනකොට මේ ආපු නපුරු ගඳ මේකට ආපු නපුරු සද්දේ මේ වෙනකොට ආපු නපුරු මේ කම්පණය බාහිර බාහිරින් එකක් කියලා සේනාසනයට හේතු කරන්න ඉඩ තියෙනවා. නමුත් හොඳ සිහියක හොඳ සද්ධාවක හොඳ සීලක ඉන්න කෙනෙකුට නම් තේරුම් අරගන්න පුළුවන් මම කායනුපස්සනාව ආනාපානෙ ගෙවම් කරලා කයෙන් සමු අරගෙන රූප ධර්ම වලින් සමු අරගෙන ඉන්න වෙලාවේදී මේ නපුරු ගඳ වගේක් එනවා නපුරු ශබ්ද වගේක් ඇහෙනවා නපුරු කාය කම්පල වගේක් එනවා මේ සේරම මනෝවිකාර මෙව්ව හිතින්ම හටගත්ත දේ වේදනහරහා සංඥාහරහා එන දේ මේක දිහා මේක අසංස්කාරිකෝ එන එකක්ද සසංකාරිකෝ එන එකක්ද කියලා තීරුම් අරගෙන ඒ කාරණාව දැක ගන්න නම් යෝගාවචරයට දෙවෙනි වතාවටත් Tamange සීලය උරගා බලන්න සිද්ධ වෙනවා භාවනාව සංසිඳනකොට. ඒක ඒක සීනාසන හරහම නෙවෙයි ඕන දෙයක් කරා විස්තර කරන්න පුළුවන්. ඒක නිසා යම් වෙලාවකට යෝගාවචරය මෙතෙන්ට යනකොට කායනුපස්සනාවගති යම් දක්ෂකමක් ඇති වෙලා තිබුණත් තමන්ගේ සීලය තමන්ට දෙස් දෙනවා නම් තමන්ගේ සද්ධාව ඉච්ඡර ශක්තිමත් නැත්නම් තමන්ගේ සැක කරන ගතිය තියෙනවනම් මේ භාවනා කරාට පස්සේ භූතය ඇවිස්සෙනවා එහෙම නැත්නම් මරිච්ච අම්මා පේන්න පටන් ගත්තා එහෙම නැත්නම් ගන්නරක ගඳේ ඉන්න පටන් ගත්තා. කටට කෙල වුණන්න පටන් ගත්තා. එක තැනක ඉන්න බෑ උසල පොළවේ ගහනවා මේ নানা ආකාර වගේක් එන්න පටන් ගන්නවා. ඉතින් සමහරු මේ භාවනා පැත්තක තියලා තොවිල් නටනවා. එහෙම නැත්නම් මේ බිලි පූජා තියෙනවා මේ භූත දෝෂ කියලා. ඇත්තටම භූත දෝෂ තමයි හතර තියෙන මේ හතර මහා භූත දෝෂ. පිට භූත දෝෂ නෙවෙයි. මෙන්න මෙතනදිත් යෝගාවචරගේ සීලය ඉතාමත්ම වැදගත් වෙනවා. මේකෙදී අදි සීලයක සමාදන් වෙච්ච එක්කනාට කියලා විශේෂ ලාභයක් නැහැ. අදි සීලයක් සමාදන් වෙලා සීලේ කඩාගෙන හිටියොත් පාඩුව සිද්ධ වෙනවා. සීලයක් රැකලා ඒ සීලයට ප්‍රමාණයට රැකගෙන ඉන්නවනම් ඒ යෝගාවචරයට ඒන අමනුස්ස බලවේග කියන්න පුළුවන්. මනේ මනසින් ඇති කරන මායාවල් කියන්න පුළුවන්. එහෙම නැත්නම් මනෝ විකාර කියන්න පුළුවන්. අන්න ඒවට මූණ දීලා මේ සංසාරේ හුඟ දෙනෙක් කියන මේ গুপ্ত ධර්ම පැත්ත ගූඪ පැත්ත දිහාවට Taman ගෙනාවු සතියේ ගිනාපු සද්ධාවේ ගිනාපු සැක නැති ගතියෙන් මූණ දීලා මේකේ මුලැමැදක මොකද්ද කියලා බලන්න පටන් අරගත්තොත් තේරෙන පටන් ගන්නවා මේ බටහිර මානසික විද්‍යාවත් පිළි අර ගන්නවා සරුවචනාංශෙත් පිළිගන්නවා කෙලස් තියෙනවා උඩු හිත සහ යටි හිත කියලා ඒවට අදාළ වෙන වෙන කෙලස් තියෙනවා ගොරෝසු ගොරෝසු කෙලස් අයින් කරනකොට මේ හොල්මන් කෙලස් જાතියක් තියෙනවා ඒ වුණත්නම් গুপ্ত කෙලස් જાතියක් තියෙනවා ඒවා මතු කරනවා ඒ මතු කරන වෙලාවේදී ඒ සීනාසන දුර්ලකම් විදිහටත් මේක පේන්න ඉඩ තියෙනවා දානයේ පින්නපාතේ දුර්ලභම විදිහට පේන්නත් ඉඩ තියෙනවා. ඒව නැත්තම් සිවුරේ දුර්ලභම විදිහට පේන්න ඇඳුමේ දුර්ලභම විදිහට පේන්න ඉඩ තියෙනවා. කොයි දේ ආවත් හිතින් ඇතුලෙන්ම වාගත්ත දෙයක්ද මේක නැත්තම් පිටින් ඇතුලට ආපෙකක්ද කියන එක තේරුම් ගන්නද බුදුහාමුදුරුවෝ හිටියානම් ආසයන් සංඥාණයෙන් පුළුවන් වුණාට අද ඉන්න කිසිම කෙනෙකුට කියන්න බෑ මෙයාට වෙලා තියෙන්නේ ඇතුලෙන් ගත්ත සංඥාවක් එළියට දාන්න හදනවද නැත්නම් පිටින් තිබෙන එකක් ඇතුලට යනවද ඒ தත්ත්වෙදී යෝගාවචරයට තමන්ගේම හෘද සාක්ෂ්‍ය විතරයි ඉතුරු වෙන්නේ. ඒ වෙනකොට ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බාටපත් වෙලා ඒ කුසල ඡන්දයේ අදිමොක්ඛයක් බවට ලකු සද්ධා මේ අදිමොක්ඛය කියලා කියන්නේ බොහොම ස්ථිර සාරෝපී හිටපු තමන්ගේ අත්දැකීමක හිටියොත් ඒ යෝගාවචරයට සතුටු වෙන්න පුළුවන් මම සංසාරේ කවදාකවත් නැති ගැඹුරකට යන්න හදනවා එහෙම නැත්නම් අපි සාමාන්‍ය වචනින් කරන යටිහිත තේරුම් ගන්න හදනවා ඒ තේරුම් ගන්න හදනකොට හරි গুপ্ত ධර්ම රාශියක් මතුවේ මේ හැම එන গুপ্ত ධර්මයක්ම ගැන නතර වෙවි කල්පනා කර කර ඉන්න එක නෙවෙයි තියෙන්නේ ගෙනාවු මූල කර්මත්තානේ ගෙවිලා තිබුණත් <clears throat> හැකිතාක් දුරට ආනපානිය හති සති හරි මුල් කරගෙන මේක හරහා යනකොට තේරෙන්න පටන් අර ගන්නවා සීනාසන පලිබෝධ නතර කළ හැකි සීනාසන සප්පාය වෙන්න ඉඩ තියෙනවා නමුත් Tamange ගෙනාවු පරණ සංඥා වගේක් තියෙනවා පරණ අනුසය කෙලස් වර්ගයක් තියෙනවා. පරණ මතක වර්ගයක් තියෙනවා. එව්ව බරපතල විචිකම කෙලස් පරිඋත්ථාන කෙලස් අයින් වෙච්චාම ඒක ඉස්මතු වෙනවා. ඉස්මතු වෙච්චාම සීනාසන පරිපෝදයක් විදිහටත් මතුවෙනවා. සීනාසනට සප්පයි නැති ගතියකුත් තේරෙන්න පටන් ගන්නවා. නමුත් ඒ යෝගාවචරය ඒ සීනාසනෙ මේදගෙන. එහෙමම දිගට භාවනා කරුවොත් විතරක් කාගෙන යන්න පුළුවන්. දැන් ওই කර්ණිමිත්‍ය සූත්‍රය දේශනා කරන්න උනේ සරුවචනාංශිට එහෙම අවස්ථාවක්. ඒ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කැලේ බණ භාවනා කරනකොට ඒ ගස්වල හිටපු මේ කතාවේ අට කතාවේ සඳහන් වෙන ගස්වල හිටපු රුක්ෂ දේවතාවෝ කැමති වුණේ නැහැ මේ ගුණෝතුන් සිල්ලෝතුන් බිමේ ඉඳද්දි උඩ ඉන්න. ඒ නිසා ඒගොල්ලෝ හිතුවා මේ ස්වාමීන් වහන්සේලා දවස් දෙකකින් යයි කියලා. ගියේ නැහැ. දිගින් දිගට ඉන්නකොට නපුරු ගඳ ඇති කරා. නපුරු ශබ්ද ඇති කරා. ඇති කරලා ස්වාමීන් වහන්සේලාට මේක වසන්න බැරි තත්ත්වයක් ඇති කරා. ඉතින් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා සරුවචනන්සේට මතක් කරා. මතක් කරාට පස්සේ සරුවචනන්සේ තේරුම් ගත්තා මේක මෙතනදීම යට කෙරුවේ නැත්නම් කොතන ගියත් ওই භූතියත් එක්ක තමයි යන්නේ. බය වෙච්ච වෙලාවට දුවන්න ගත්තොත් භූතයත් එක්කමයි දුවන්නේ. එතනම නතර කරන්න. එතනම නතර කරන්න නම් උඹලා ගිහිල්ලා මෙන්න මේ විදිහේ ಗುಣ ටිකක් පිළිහිටුවගෙන දෙවේලේ මේක සත්‍යයනා කරමින් එතනම ගත කරන්නයි කියලා එතකොට අර මේ තේනාසන පරිබෝධේ අයින් කරගෙන යන්න පුළුවන් ශක්තියක් තිබුණා. එන්නේ ඒ ගතිය කොච්චර ලස්සන භාවනා මධ්‍යස්ථානේ හැදුවත් ගන්න බෑ. ඒක එන්නේ ඇතුලේ. චිත්ත ශක්තිය හරහා එහෙම නැත්නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු වෙන්න දියුණු වෙන්න ඒ සීනාසනයන්ගෙන් බලාපොරොත්තු වෙන සප්පාය ආවා පලිබෝධ කාරණාවලින් දුරස් වෙලා Tamanට ලද යම් තැනක ශක්තිය පිහිටවගෙන සිද්ධි කරගෙන ගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඉතින් එහෙම නැති භාවනායේ තියෙන නොකිය අයගේ කටකතාවල් තමයි ওই එක එක සීනාසනයන් පිළිබඳව කරන කතා. ඒවා ඒකාන්තයෙන්ම සම්පප්‍රලාප වලට වැටෙනවා. ඒකාන්තයෙන්ම නාස්තික පැත්තට වැටෙනවා. ඒකෙන් තීරුම් ගන්න තියෙන්නේ මේ මිනිස්යාට මේ සීනාසනය සිද්ධ කරගන්න දන්නේ නැහැ. හිත හිත පිරිසුදු නැහැ. ඉතින් අචාන්චා ස්වාමීන් වහන්සේ ඔය තායිලන්තේ වැඩ කිරුවේ ඒ වගේ මේ ස්වාමීන් වහන්සේ විශාල බටහිර යෝගාවචරයෝ භික්ෂුන් වහන්සේලා විදියට සහ යෝග විදියට හසුරවන්න ඉසර වෙච්චි සම්ප්‍රදායක් ඇති කරපු කෙනෙක්. ඉතින් ඒ ශාන්සේ ප්‍රකාශ කරලා තියෙන ඕනම සුද්දෙක්ගේ භාවනාව අවුරුදු 3යි කියලා. අවුරුදු 3 වෙනකන් ඉතින් අලුත වැඳපු තාලෙට වගේ භාවනා කරනවා මුළු රෑ ඉඳගෙන භාවනා කරනවා හෝම් පිටින වලට ගිහිල්ලා භාවනා කරනවා තන්නේ කරපින්න පාතේ යපිලා භාවනා කරනවා අවුරුදු 3න් පස්සේ බඩුගත් පැත්තක දාලා රිවුලත් ගලවලා දාලා ගෙදර යනවා. ඒ මොකද ඊයත්තන්නේ අර පුරුදු සැප පහසු ටික නැතිකමෙන් කවදාකවත් අවුරුදු 3කට වැඩි ඉන්න බෑ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ළඟට ඒක ඒ ස්වාමීන් අතහැරලා ගිහලා වෙන කීප පොලකට ඇවිදලා ආපහු සැරයක් ඒ ස්වාමීන් ළඟට ආපු මිනිස්සෙක් කිව්වලු සුද්දෙක් අපි කියන්නේ යෝගාවචරය තමයි සුද්දා කිව්වට හරිද ඇවිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ මේ යන තැන මේ වැඩ අඩුපාඩු තියෙනවා. මේ යන තැන මේ අඩුපාඩු තියෙනවා. මේ යන තැන මේ අඩුපාඩු තියෙනවා. මම මෙච්චර ඇවිද්දා කිසිම තැනක මට ගැළපෙන තැනක් තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වලු උඹේ මල්ලේ බලුගූ තියෙනවා නම් යන යන දන ගඳ ගන්නවා බං. ඔබ මල්ල අරගෙන යන්නේ. ඔක උඹේ හිතේ තියෙන දෝෂයක්. උඹ කොහේ ගියත් ඕක ගඳයි. ඕක සුද්ධ කරගන්නේ සුද්ධ කරලා පස්සේ කොයි සීතන්සෙත් බාන කරන්න පුළුවන්. ඒ වගේ ඔය තැන් තැන් වුණ අඩුපාඩු කියන මනුස්සයාගේ මල්ලේ කොහොමවත් කක්ක ටිකක් තියෙනවා. කියන්නේ හිත නරක් වෙලා තියෙන හිතේ නෑ හිත පිපිච්ච ගතිය. ඒ ජමනසට කොච්චර සැප පහසුකම් දුන්නත් එයා හිතනවා මේ සීනාසනේ නිවන වෙන්න ඕනේ. සීනාසනේ හියල්ලු අඩුපාඩු නැතුව තියෙනවා. ඉතින් එහෙම තියෙන්න ඕනේ නම් බුදුහාමුදුරු කියාවනේ gederilla භාවනා කරන්න කියලා. බුදුහාමුදුරු කියේ අතහැරලා කැලේට යන්නේ. කැලේට ගිහින් මේකට විවෘත වෙලා මේ විවෘත බාධක යටතේදී හිත ශක්තිමත් කරන ශ්‍රද්ධාවෙන් පණපවගෙන වීර්යයෙන් සමාධියෙන් හදාගෙන මේක දියුණු කරගන්න එකයි කරන්න තියෙන්නේ. ඒ අනුව බුදුරජාන් වහන්සේ මේ උගන්වන මේ බාලදක්ෂ ව්‍යාපාරය වගේ මේ සීනාස ඕනෙම සීනාසනකේ ඉඳ හදලා තියෙන යැපෙන්න පුළුවන් ක්‍රමය කිසිම මම කියන්නේ මේ පුහුණුවක නැති විදියක. භික්ෂුවකට දීලා තියෙන පුහුණුව විශේෂ කාර්ය බල පොලිස් හමුදාකටවත් හම්බ වෙන්නේ. ඊටත් වැඩිය ඇතුළට යනවා. ඒ මොකද හේතුව මේක ඇතුළත විතරක් පිටිත විතරක් නෙමෙයි ඇතුළතත් ගුණ වෙනස් කරන්න ඒ දුෂ්කරතා තත්වයන් වලට තමන් විහිම්පත් වෙලා ඒ දුෂ්කරතාවයන් තමන්ගේ ඇතුළේ තියෙන ගුණ කදම්බේ හරහා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා හරහා දිනු කරගත්ත කෙනාට විතරයි මේ සීනාසනෙන් ස්වාධීනත්වයක් සීනාසනේ විමුක්තියක් ලබන්න පුළුවන්. ඒව නැති කෙනා ගැන දොස් කියන්න නෙවෙයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ යථාචපන චීවර සන්තුට්ඨියාච නේවත්තුක්කං සේචනෝ පරම්ම්බේති. ඒක බැරි කෙනා පහත් කළ කතා කරන්නේ නෙවෙයි මේ කියන්නේ. පුළුවන් කෙනා උනන්දු කරවන්නත් නෙවෙයි කතා කරන්නේ. ඇත්තටම කියනවා නම් ආධුනිකයට සත්පහසුකම් දෙන්න ඕනේ. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. පහසුකම් දීලා නමුත් ඒ භාවනා කරන කෙනා දැනගන්න ඕනේ තමයි භාවනාවෙන් දියුණු වෙනවා නම් එnde එnde එnde එnde චෝදන අඩු වෙලා ඒ වගේම අනුන් කෙරේ පවත්වන චෝදනා හෝ අයිතිවාසිකම් සඳහා කරන මේ සටනේ යම් ප්‍රමාණික කීකරුකමක් එනවනම් සීනාසන සම්බන්ධයෙන් මම හිතනවා චීවර පිණ්ඩපාත ගිලානපස් ගිලම්පස වලට වැඩිය සීනාසනේ සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට ලැබෙනවා නම් ඒ තලතුණකමක් ඒක බොහෝම දුරති කියන එක. ඒ කියන්නේ සීනාසනේ මේ සියල්ල සපයලා දෙන නිසා. ඒ නිසා යෝගාවචරයේ වශයෙන් අපි පැවිදිලා ඉන්න ඇත්තොත් වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපි අනුන් දෙන දේ යැපෙනවා වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේම gedaraක ජීවත් වෙන්න පුළුවන් ඒක පුළුවන් තරම් ප්‍රයෝජනෙ සලකලා එහෙම නැත්නම් උපයෝගීතාවයේ සලකලා පාවිච්චි කරලා ඒකෙන් තමන්ට මේ සතිය සමාධිය දෙක දියුණු කර ගන්න පුළුවන් නම් ඒකට තමයි සීනාසනය කියලා කියන්නේ. කොතනක හෝ කමක් නැහැ Taman ජීවත් වෙනකොට මේ සති සමාධි දෙක පිරිහෙනවා නම් මොන්න තනන් සැප සම්පත් ලැබුණත් මොන්න තනන් ධර්ම දැනුමක් හම්බුණත් මොන්න තනන් Tamanට ඒකට මනාප වුණත් ඒක දීර්ඝ කාලයේ හිත අහිත පිනිස පවතිනවා. නිසා යෝගාවචර නිතරම කල්පනා කරන්න ඕනේ තමන්ගේ හෘදේ මණ්ඩලය හොඳ සීනාසනයක් කරගන්න. ඔය ඉන්දියාවේ හිටපු මහායාන බුද්ධ ආගමට මුල් වෙච්ච පුරුෂයා ඉන්දියාවේදී යාට ඇති ඒකට උඟක් විපස්සනා කරු කරන කෙනෙක් ඉන්දියාවේදී කෙනෙහිල්ල නිසා චීනෙට ගිහිල්ලා තියෙනවා. පයින් ගිහිල්ලා තියෙනවා. පයින් යනකොට මිනිස්සු දැකලා තියෙනවා මේ මිනිස්සයා බොහෝමත්ම කෙලස් තවන වැර ඇතිව බොහෝම ඕනම පරිසරයකට ගැලපෙන්න පුළුවන් තාලෙට තමන්ගේ தත්ත්වය රැගෙන යන නිසා රජුරවන්ට මේ පණිවිඩයක් කියලා තියෙනවා අපේ රටට වැදගත්ෙක් ඇවිල්ලා ඉනවා බෝධිධම්ම කියලා. එයාගේ දිහා බලනකොට බොහොම වටිනවා. හැබැයි කිසි කෙනෙක්ගේ නම්බු බලාපොරොත්තු වෙන්නේ නැහැ. පස්සේ රජුරෝ පණිවිඩයක් කරලා තියෙනවා ඒ පුද්ගලයාට රාජසභාවට එන්නයි කියලා. ඉතින් රාජසභාව ඔක්කොම රැස්ලා ඉන්න වෙලාවෙම නිසා බුලත් ටිකකුත් කාගෙන යටට විතරක් ඇඳගෙන සවලකුත් කරේ තියාන කෙලින්ම ගියාලු රාජසභාවට. ඊට පස්සේ රජුරෝ ඉතින් මේ මිනිස්යාගේ හැටියට රජුරවන්ට රාජසභාවට පිළිගන්න විදියකුත් නැහැ රජුරෝ කැඳවලා තියෙන්නේ. නමුත් මේ මිනිස්යා ආවේ කිසිසේත්ම රාජසභාවට ගැලපෙන විදියට නෙවෙයි. එයාගේ ස්වභාවය. එසේ රජුරෝ වාඩි වෙන්න කියලා ඇවලු මේ මම මේ චීන අධිරාජ්‍යයේ 84000ක් විහාර හදලා තියෙනවා. 84000ක් චෛත්‍ය හදලා තියෙනවා. මෙච්චර මෙච්චර කරලා තියෙනවා. මට කොච්චර රැස්ලා තියෙනවද? පින් කොච්චර රැස්ලා තියෙනවද? තඹ සත පහක පිනක් වෙලා නැහැ කිව්වලු. රජුරුව බැලුවාලු ඒක වෙලා නැති වුණත් මේ මහා සභාවක රාජ සභාවක ඇවිල්ලා මෙහිම කියන එක කිසිම පිනක් වෙලා නැහැ කියවලු. ඊට පස්සේ රජුරුව තවත් ප්‍රශ්නයක් අහලා තිනවා මේ සදාචාරාත්මකව සත්‍යරෝ කරපු ගුණ ඔබ වහන්සේ සංගලක්වත් ඉස්සරහට ගිහිල්ලා නැහැ කියවලු. කියපු ගමන් රජුරවන්ට වෙන කරන්න දෙයක් නැහැ නියෝගයක් පිට කරලා තිනවා වහාම රටෙන් පිටුහල් වෙන්නේ. ඉතින් අර මනුස්සයා අර විදිහටම සවල කරේ තියාගෙන යන්න පටන් ගත්තා ලොයිලෙට ඉච්චායි. ඉතින් යනකොට රාජසභාව හිටපු ඇමතිවරයෙකුට කල්පනා වෙලා තියෙනවා මේ මිනිස්යාගේ මේ රජ කෙනෙකුට දෙන කාටවත් මායින් කරන්න නැති පුදුම ගුණයක් තියෙනවා කියලා. ගිහිල්ලවල යා මෙයත් එක්කම රාජසභාවෙන් පිට වෙලා පිටිපස්සෙන් ගොඩක් ගිහිල්ලා තිනවා ගිහිල්ලවල යට ඉස්සරහින් ගිහිල්ලා කිව්වලු වැඳලා. මට සමා වෙන්න මම ඔබතුමාට මොනවා කියන්න ඕ ඉල්ලීමක් කරන තරම් වැදගත්ෙක් නෙවෙයි. මං ඔබ ඔබතුමා වගේ කෙනෙක් වෙනුවෙන් ඕනම තැනක සීනාසනයක් කරන්න කැමතියි. මට මේ පළාතේ බලතල තියෙනවා මුදල් හත මේ ආතපය හයිය හත තියෙනවා යමක්කමක් තියෙනවා කියලා. ඒතර බොයිදම රවල බැලුවලු ඒ මනුස්සයා දිහා ඒකල ගහලා සවල ගැහුවලු පොළවේ. උඹ දැනගනි යන යන තැන මගේ සීනාසනේ. උඹ සීනාසනේ උඹ තියාගනින්. උඹට මට සපහසුකම් සපයන්න බෑ මගේ හිත මං සපහසුකම් සලව ගන්න තියෙන්නේ යන යන ඕනම තැනක් මට පන්සලක් තමයි කියලා. එච්චරයි අපි හදන්න ඕනේ. අපිට කවුරු මොන තේනාසන හදලා දීලා මොන සප්පහසුකම් දුන්නත් යන ඕනෙම තැනක ඒ සප්පාය කරුණික Tamanට හොයාගන්න බැරි නම් අපිට හැමදාම සීනාසනේ ලුණු කැඳ ඉල්ලන්න ආදී චචුරු ගන්න වෙනවා. හැබැයි ආධුනිකයෙකුට මේක කරන්න බැරි බවමයි තාම සාධාරණව පිළිගන්නවා. නමුත් හැමදාම ආධුනික වෙලා ඒ මුරුදු මෙලෙක් ගතියක යන්න එපා සතියෙන් සමාධියෙන් ඒ වගේම ප්‍රඥාව මුසු කරගෙන එnde end end end ඒ pali bodha කරunu සප්පාය කර්ම හොඳට තීරුම් අරගෙන ඒයින් දුරස් වෙලා එහෙම නැත්නම් ඒයින් සැලෙන සුළු ගතියකටපත් වෙන්නේ නැතුව අෂ්ටලෝක ධර්මේ කම්පා නොවි සැපක් ආවත් දුකක් ආවත් සීතලක් ආවත් උණුසුමක් ආවත් යසසක් ආවත් ආයසක් ආවත් ලාභයක් ආවත් පාඩුවක් ආවත් මේ දේ කරගෙන යන කෙනාට ඔය සීනාසන පලිබෝධ වලින් ගොඩක් දුරස් වෙන්න පුළුවන්. හැබැයි මම හොඳටම දන්නවා ඒ කියන විදිහට ඒ කාරණාව කනට මිහිරි වෙන්නේ කරලා ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ මේ ලෝකේ ඇති හැටිය දැක ගැනීමේ ආසාව ඇති මේ සංසාර කියන්නේ දුකක් බවත් කවදාකවත් මේ කොට්ට මෙට්ට ඇඳ ඇතිරි වලින් හෝ සීනාසනෙකින් අපේ දුක නැති කරන්න බෑ. ඒ කරගන්න පුළුවන් කියන මෝඩ තකතිරු ආර්ථිකයක අපි ඉන්නේ. ඒ නිසා අපිට දේශපාලනඥයෝ කියනවා ඔක්කොම සප්පහසු කණික දෙන්නම් කියලා. ආර්ථික විශේෂඥයෙක් කියනවා දෙන්නම් කියලා. සමාජ විශේෂඥයෝ සුනාමියක් එනකම් බලන ඉන්න ගියක් හදලා දෙන්න. ඔය මොන දේ හැදුවත් අම්බ සත්ත පහක වෙනසක් මිනිසයාගේ දුකේ වෙනස් වෙලා තියෙනවා කියලා බලන්න. වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් කරන්න තියෙන තමන්ගේ හිත ඇතුලේ තියෙන අර ಗುಣධර්ම ටික වඩනවා නම් වඩා ගන්න කන්නම් ඉතින් අපිට මේ භාවනා මධ්‍යස්ථානික නිස්සද්ද පරිසරය අවශ්‍යයි. නමුත් එnde end මේක හැදෙනකොට සතිය සමාධිය වැඩෙනකොට ඕනම පරිසරයක ඉන්න පුළුවන් තත්ත්වයට හදා ගන්න පුළුවන් නම් ඒ මනුස්සයට කට ඇරලා යෝගාවචරය කියයි. ඒ මනුස්සයට කට ඇරලා භික්ෂුව කියන්න පුළුවන්. ඒ නිසා දවසින් දවස දවසින් දවස භාවනා කරන යන ගමන් තමයි දැනගන්න ඕනේ ලද්ද දෙයින් සතුටු වෙලා ලද්ද දෙයින් ಗುಣ කතා කරන ගති දියුණු කරගෙන නොලැබුණයි කියලා පශ්චාත්තාප නොවි ලැබුණා කියලා උදම්මනන් නැතුව යම් ආකාරයකට මේ ಗುಣ පිළිබඳ දක්ෂ වෙලා ඒව හදාගෙන අනුන්ට ඒකෙන් ඉඟි කරන්නේ නැතුව Taman එකෙන් උසස් කියලා හිතා ගන්න නැතුව මේ ಗುಣ ධර්ම ටික රකින්න පුළුවන් නම් මගේ නම් වචනේ යොකට කියන්නේ උපයෝගීතාවය කියලා එහෙනම් ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්නවා කියලා ආන්න ඒක දන්නවනම් ඒක බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා මේ බුදුහාමුදුරන්ගේ මතකයේ හැටියට තියෙන ඊ타මත්ම පැරණි චාරිත්‍රය ඊ타මත්ම පැරණි වංශේ ඊ타මත්ම පැරණි නිന്ദා නොලබන ගුණ ධර්මයි. ඒ නිසා යෝගාවචරේකට ඒ ගුණ ධර්ම ටික දියුණු කරගන්න නැතුව මේ සතියෙන් එහෙම නැත්නම් මේ භාවනාවෙන් ඇත්තක වහගෙන ශාලාවක් ඇතුලේ ඉඳලා ඔක්කොම කරන්නේ නැහැ. ශාලාවක් ඇතුලේ ඉන්න ගමන් මෙව්වත් එක සංසන්දනය කර මේ දෙක අභ්‍යන්තර බාහිර දෙක ගැළපෙන බව Tamanට තේරෙනවනම් ඒක හිතා ගන්න හැබෑ වෙනසක් කියලා. ඒක ජීවිතේක ඒක වෙනවනම් එවැනි කෙනෙක් කවදාකවත් නිවනේ මේ පිට නතර වෙන්නේ ඒක නිසා අනිකුත් ඔය කියන පින්නපාතේ දානේ කෑම ඇඳුම් පළඳුන් නැත්තම් සිවුර නැත්තම් බෙහෙත් පිළිකර වගේම සීලාංශනේ කියන එක බරපතල කොක්කක් බරපතල සංසාරට ඇදබැද තමර දෙයක් සම්බාධෝ ඝරාවාසෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා ඝරාවාසේ කාන්තිම සම්බාධයි ඉතින් ගියන තියෙන එකම දේ තමයි ඊයෝ අහන්නේ ගෙදර ඉඳලා රහත් වෙන්න බැරිද කියලා අහනවා. ඒකට නෝනේ රහත්කමටත් වැඩිය ගෙදර. ඒ ප්‍රශ්නේ ඉස්සල්ලාම අහන්නේ ගෙදර ඉඳලා කරන්න බැරිද? ගෙදර ඉඳලා නිවන් දකින්න බැරිද? ගෙදර ඉඳලා සෝවාන් වෙන්න බැරිද? මොකද ගෙදර රකින්න පුදුම ආසාවක් තියෙනවා. ගෙවලයි කියලා කියන්නේ. ඔය ගෙවල ගතිය. මම නමුත් මේක මේ සූත්‍රයේ කියවනවා එහෙම ගීගේ අතහැරලා ගියත් පැවිදි වුණත් ගෙවල ගතිය හිතෙනවා. ඊට පස්සේ දුස්සීල වෙඳගෙන සේනාසන පහසුකම් ඉල්ලනවා. ඒ කියන්නේ අතරින් ගැලවුණා කියලා බේරෙන්නේ නැහැ. බේරුමක් තියෙනවා. ලද යම් සේනාසනිකෙන් සතුටු වීමේ ගුණ කතා කරන සතුටින ගතිය තියෙනවා නම් Tamanට එන ප්‍රශ්නටත් ඕන කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්. Taman කෙනෙකුට ප්‍රශ්නයක් ඇති කරන්නෙත් නැහැ. අන්න එවැනි ගතියක් දවසින් දවස තමන්ගේ ජීවිතය තුළ වැඩෙන ජීවන රටාවක් හැදෙනවනම් ඒක බුදුජාන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණයට අපි පූජා කරලා දවසින් දවස අපි ඒ pali බෝධ ධර්ම දුරුවන් වෙන විදියට නැත්නම් තුනී වෙන විදියට සප්පාය කරන වැඩෙන විදියට අපේ සතියත් සමාධියත් දියුණු කරගන්න උත්සාහ කරන මේ සඳහා අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා